ඒ කියන්නේ බහුකාර්ය ධර්ම නමයටම පොදියටම සමස්තයටම පොකුරටම කියනම තමයි යෝනිසෝ මනසිකාර මූලකා ධම්මා. ඊට පස්සේ නිද්දේශ කෙරුවට පස්සේ පටි නිද්දේශ වශයෙන් ඒ නමේ එක එක එක එක පෙන්වනවා. ඒ පෙන්වීමේදී සාරිපුත්‍ර සාංශි සඳහන් කරනවා අපි ඊයේ මාතුකාට ගත්ත යෝනිසෝ යෝනිසෝ මානසිකාරතෝ පාමොජ්ජං ජායති යම් වෙලාවක අපිට අයෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කරුවොත් ආතතියට අසහනය ඇති වෙනවා යෝනිසෝ මානසිකාරයට දාපු ගමන් ඒකේ අනිත් පැත්ත ප්‍රමෝදය පාමොජ්ජං කියලා කියන්නේ තරුණ ප්‍රීතිය කියලා මේක සඳහන් කරලා තියෙනවා ඒක ඇති වෙනවා ඒ නිසා හැම චිත්තක්ෂණයකම යෝනිසෝමනස්කාරය පැත්තට ගියොත් ආතතියක්, අසහනයක්, පශ්චාත්තාවපයක්, දරතයක්, පරිලාහයක්, දැවිලි තැවිලි හටගන්නවා. ඒකට අපි හරි ආසයි. මුළු ජීවිතේම අපි බලන්නේ මොනවා හරි එකක් දාලා ඔය දැවිල්ලක් තැවිල්ලක් ආතතියක් ඇති කරන ඉතින් මූණ අට කරගෙන අනිත් එක රතික කීව කීව ඉන තමයි දින වැඩේ. ඒ මොකද එතකොට මේ නිවුස් තියෙනවානේ. නැත්තම් ප්‍රවෘත්ති නැහැ. අපිට ඕන කරලා තියෙන මොන හරි වෙච්ච ගමන් ඒක අයෝනිසමනසිකාරය දාගෙන ඒකෙන් ප්‍රවෘත්ති හදලා කට්ටියට කියව කියව ඉන්නේ ප්‍රවෘත්ති වල තමයි සම්පප්පලාප කියලා කියන්නේ. විශ්වචන කියන්නේ. යම් වෙලාවක ඒ වෙනුවට ඒකේ තියෙන මේ අපි මේ ආතතියට කැමැත්ත එහෙනම් මේ අතහනේට තියෙන කැමැත්ත, දරතීර පරිලාහයට තියෙන කැමැත්ත මේ වෙනුවට දේවල් ඇති හැටියට දකින්න ගිය ගමන් පුදුමාකාර ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. තරුණ ප්‍රීතියක්. ඉතින් ඒක නිසා එක්කෙනෙක් ඒ සිද්ධිය දිහා බලලා දරත පරිලහ ඇති කර ගන්නවා දුක් ලත උල් ඇති කර ගන්නවා තව කෙනෙක් ඒක දැකලා සතුට ඇති කර ගන්නවා ප්‍රමෝදය ඇති කර ගන්නවා ඉතින් ඒ තරම්ම මේ යෝනිසෝ අයෝනිසෝ කියන පද දෙකේ විශේෂණ පද දෙකේ මේ මානසිකාරයේට දාන තොප්පියේ හැටියට තමයි මානසිකාරය වැඩ කරන්නේ. ආයුනසෝ තොප්පිය දාගත්තොත් ටිකටම ආතතිය අසහනයි. ඒ කොයි වෙලාවෙත් චලිචුරු ගාගෙන ඉන්නවා. ඒ තොප්පිය කරලා යෝනිසෝමනසිකාරය දාගත්ත ගමන් hina වෙලා හැම වෙලාවෙම හිතා ගන්න බැරි සතුටක් එනවා. මේ සංසාරේදී ඉන්නේ කියලා හිතා ගන්න බැරි තරම් සතුටක් එනවා. ඒ ඒක බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා මහන්නේ මේ දුක නම් දුකක් නෙවෙයි කියලා මට කියන්න බෑ. දුක නම් දුක තමයි. නමුත් මේ දුක දුක වශයෙන් අවබෝධ කිරීම තරම් සතුටක් මුළු ජීවිතේම මනුස්සයට නැහැ. දුක දුක වශයෙන් නැත්නම් දුක ආර්ය සත්‍යක් විදිහට අවබෝධ කිරීමට මෙතෙක් කල අයෝනිසෝ මනසිකාරයෙන් බලපු දේ යෝනිසෝ මනසිකාරයෙන් බලන්න පටන් ගන්න එකයි තියෙන්නේ. ඉතින් මේ දෘෂ්ටියේ ඇති වෙන මේ වෙනස අපි අද දවල් ධර්ම සාකච්ඡා වෙලාවේ මතු කරගත්තා වගේ මේ දෙයකට හේතු වෙන අවිද්‍යාව සහ තෘෂ්ණාව දෙක බලනවා වෙනුවට ඒ දෙක විසින් ඒ දෙකේ ගැටුමෙන් ඇති වෙන දේ ඒකෙන් ඇති වෙන තදුපපන්නේ එවනනම් ඒ නිපන්දේ බලලා කතන්දර ගොතන එකයි අපි කරන්නේ ඇති වෙච්ච දේ කතන්දරේ ගොත කොට කොට කොට යන්න යන්න ඒක හට ගන්න මුල් වෙච්ච අවිද්‍යාව තණ්හා දෙක පත් තිරෙන් පිටිපතට යනවා ඉතින් අපි මේ කතන්දරේ අතරමැදි මේක ඇති කරවි අසවලා එහෙම නැත්නම් අසවල් දෙය කියලා කවුරු හරි ඒජන්ත කෙනෙක් පත් කරගන්නවා. ඒකල තමන් අහිංසකයි අසරණයි අසවල තමයි මේ කෙරුවේ කියලා කර්මජ තිච්ඡද චිත්තජ උත්තුජ ආහාර දවසින් මොනවා හරි හේතුවක් හදාගෙන අර කැකිලි රජුරන්ගේ තීන්දුව දීලා අවසානයේ අර බඩමහත් අම්බ කෙනෙක් ඇතාලව මරවලා මේ ඔක්කොම සියල්ල සතුටින් සමාප්ත කරනවා ආයෙසරයක් මොනවා හරි වෙච්ච ගමන් අවිද්‍යාව දන්නා දෙක දකින්නේ ඒක දකින්න බයක් අපිට තියෙනවා කොන්දක් නැහැ පෞරුෂත්වයක් නැහැ අපි හිතනවා මේ ඒකෙන් ඇතිවෙච්ච ඵලය වෙන හේතුවක් නිසායි ඉතින් ඒ විදිහට ඒ අදාළ හේතුව බැලීම යෝනිසමනසිකාරය වශයෙන් උත් ඵලයේ දිගේ දුවන එක අයෝනිසමනසිකාරය වශයෙන් උත් පෙන්නනවා ඉතින් යනවා බලනකොට මේ යෝනිසෝ කියන පදේට හේතු වෙච්ච මේ යෝනිය කියන්නේ උපපති ස්ථාන. එසා යමක උපපති ස්ථානයේ බැලීම පුදුමාකාර ඥානයක් ඇති කරනවා. මං කියන්නේ මේ ඥානෝන්ගේ උපපති ස්ථානේ බලන කියන එක නෙවෙයි. සිද්ධියක් වෙනකොට උපපති ස්ථානේ බලන එක. ඉතින් එතෙන්ද යොමු කිරීම මේ යෝනසු කියන වචනයෙන් ගත්ත නිසා අටුවාචාර්යන් වහන්සේලා ටිකක් ලැජ්ජාවෙන් ওই වචනේ පාවිච්චි කරන්නේ යෝනිසෝ කියන එක ඥානයට නමක් කියලා දානවා. ඥානෙ නෙවෙයි යමක් හටගන්න තැනට පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා නියපොත්තෙන් ගණන් පුළුවන් ලයි කඩන්න කඩන්න පුළුවන් දේ මේ පොරවෙන් කොටනකම් වැවෙන්නේ අපි අර මුල දකින්න කැමති නැති නිසා. ඉතින් ඒකට බුදු ජානහන්සේ කියනවා දේශනා කරනවා අපිට දර්ශන වශයෙන් පෙන්වා දෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් බලන එකනාගේ බැල්ම සුනඛාවලෝකනයක් කියලා බල්ලෙක්ගේ බැල්මක් වගේ යෝනිසමනසකාරයෙන් බාරණ කරන බැල්ම සිංහවලෝකනයක් වගේ සිංහෙක් වගේ කියනවා. බල්ලෙකුට ගල්ලකින් හරි පොල්ලකින් හරි දමලා ගැහුවොත් ඒකයි එලවල එලවල ගිහිල්ලා අර දමපු පොල්ල හපා කරනවා. නැත්තම් ගල හපා කරනවා. සිංහයා එහෙම කරන්නේ ඌ බලනවා කවුද ගැහුවේ කියලා. ඌ හපාගන්නේ ගහපු එක. ඊට පස්සේ ඌ ආය ගහන්නේ. බල්ලා වගේ මේ දේවල් දිගේ දුවලා යන එක වෙච්ච දේවල් අනුව ගලදිගේ හපාන කරනවා දතත් කඩාගෙන. ඒක තමයි සුනකාවලෝකණය කියන්නේ. එතකොට සිංහාවලෝකණය කියන්නේ එන්නේ ඇරලා බලනවා කොහෙන්ද ඉන්නේ කියලා. මේ සිංහයාට කවුරුවවත් එච්චර දෙයක් නැහැ. අල ගහන එක නම මරලා දාපුවාම ඊට පස්සේ ආයෙ ගලේ ප්‍රශ්නයක් නැහැ. අන්නේ විදිහට බැලුවොත් නැත්නම් යෝනිසමනස්කාරයෙන් බැලුවොත් මේ අපේ ජීවිතයේ සිදුවෙන හැමදේම අවිද්‍යාවට තෘෂ්ණාවට හේතු කරන්න පුළුවන්. ඒ දෙකම තමයි. අවිද්‍යාවක් තියෙන සමංගාව තෘෂ්ණාවක් තියෙන සමංගාව. ඒ දෙන්න අම්මයි තාත්තයි වගේ කියනවා. ඒ දෙක වෙනුවට මොන්නම හරි දෙයක් හොල්ලලා දෙන හොයලා දෙන එක තමයි මේ සම්පප්පලාභවලයි. එහෙම නැත්නම් මේ අනිකුත් අඬහව ගන්න දේවල් වල තියෙන්නේ. ඉතින් ඒක නිසා වෙන කෙනෙක් එහෙම සුනකාවලෝකණයට ඉදිලා ඉන්න වෙලාවේ ඒක සිංහාවලෝකණයට හරගනවා කියන එක නම් බොහොම අමාරු හිතා ගන්න. මොකද එයාගේ තියෙන පෞරුෂත්වයේ ඒ රුචි අරුචිකම් ටිකේ කල්පනා ක්‍රම වෙනස් කරන්න යා කොහොමදක් කැමති නැහැ. නමුත් Tamanne පුළුවන් ප්‍රශ්නයක් ආවොහම ඒකේ මුල Tamanමයි ද දැන් Tamanගේ අවිද්‍යාවේ තෘෂ්ණාව විතරමද එමෙතන බාහිර දෙයක් තියෙනවා කියලා බැලුවොත් එක සැරේට නම් පේන්නේ නැවත නැවත බැලුවොත් එnde එnde එnde එnde Tamanට තේරෙන්න පටන් අර ගන්නවා කිසිම දෙවන්නේක බලපෑමක් මේකට නැහැ. තියෙන තන්නේ ක්‍රම අවිද්‍යාවයි තෘෂ්ණාවයි තමයි කියන්නේ. ඉතියේ දැකීම අසත්පුරුෂයාට ඉච්ඡා බංගත්වයකට යනවා. ලැජ්ජාවකට හේතු වෙනවා. එහෙම නැත්නම් මේ වහකණ්ඩ හිතෙනවා. නමුත් සත්පුරුෂයාට තේරෙනවා හැම දුකක්ම හටගන්නේ මගෙන් නම් මේකෙන් නතර කරන්න පුළුවන් කියලා. ඉතින් අර බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා සියලුම දේ මුල සර්බලධාරී දෙවියන් බහර දුන්නා. ඒකල කිව්වා යාව කතා කරන්නත් බෑ යා අපිට කිට්ටු කරන්නත් බෑ යා තමයි විනිශ්චය කරන්නේ හැබැයි දුක ඔක්කොම යා ළඟ තියෙන්නේ. ඉතින් ඒක පිළිගන්නේ හිද්දාත තාපසතුමා කැමති උනේ නැහැ. අම්මලා තාත්තලා ඔක්කොම පිළිගත්තේ දෙයන්නාන්සේ තියෙන සන්තෝෂ කරන්න ඕනේ. ඒක තමයි ඉතින් මේ දෙයියෝ එක එක જાතියින් ඉන්නවා බ්‍රහ්ම කියලා ඉන්නවා ඊශ්වර කියලා ඉන්නවා. එහෙම නැත්නම් ධර්මදාරි දෙවියන් වහන්සේ දේවපුත්‍රයි කියලා කියනවා. නැත්නම් අවුරුම දාස් කියලා කියනවා. එහෙම නැත්නම් අල්ලාහ් කියලා කියනවා. ඔක්කොගෙම සමානකමක් තියෙනවා මේ ඔක්කොම විනිශ්චය වෙන්නේ පිටින් කියලා. ඊට පස්සේ බෞද්ධයෙකුට අන්ත මේ දසුත්තර සූත්‍රයේ තේරුම් අරගෙන දසුත්තරම් පවක්ඛාමි පත්තු නිබ්බාන පත්‍යා කියලා මේ සාරිපුත්තු සාංශයේ දේශනා කරන දේ තේරුම් ගන්න පටන් ගන්න බෞද්ධයෝ නැත්නම් අපි යෝගාවචරය කියමු. නැත්නම් මේ ප්‍රතිපදා පුරුණ කෙනෙක් අනිවාර්යෙන් පටන් ගන්න පිටින් කියලා. මේ හැමදේම සිද්ධ වෙන්නේ අසවලා නිසා, අක නිසා මේක නිසායි කියලා පටන් අරගන්නවා. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට යම් තැනකදී එහෙම පදාර්ථයක් ආස්වාද ප්‍රසවාසයේ වරුවක් බලන්න හිටියත් පිම්බි මහකලින් වරුවක් බලන්න හිටියත් වම දකුණු වශයෙන් සක්මන් කළ වරුවක් බලන්න. ඒකේ මේ පේන එතන අස්පනා පිට තියෙන දේ ඇර ඉන් එහාට කිසිම දෙයක් නැති බව. එහෙම මේ ආත්මය කියලා ගන්න දෙයක් හෝ පරමාත්මය කියලා ගන්න දෙයක් හෝ ජීවාත්මය කියලා ගන්න දෙයක් ඇත්තේ නැහැ. <clears throat> තියෙන දේ ලස්සනට දෙකට වෙන් කරලා බලන්න පුළුවන් කොච්චර බැලුවත් එච්චරයි. ඒ නිසා මූල ධර්මයේ කියන ඉච්චරයි කියලා. නමුත් අපි කරලා බලන්න ඕනේ ආස්වාසයක් සිද්ධ වෙන එක දැනගන්න මනසක් තියෙනවා. ප්‍රසවාසයක් සිද්ධ වෙන එක දැනගන්න මනසක් තියෙනවා. ඒකෙන් එහාට ගිය බ්‍රහ්මයකත් ඊශ්වරයෙක්වත් අහුරම දහසවත් අල්ලාහ්වත් මේක නෑ. ඒ නිසා එනේන ආස්වාසිය බලන්න. එනේන ප්‍රසවාසය බලන්න බල ආස්වාසිය මූල පටන් අග දක් ඇඳ දිහා දක් පටන්. මේක හරහා අග දක්වාම බලන්න වෙන කාරකෙක් ඉන්නවද කියලා මේකේ. වෙන නේවාසිකෙක් ඉන්නවද කියලා මේකේ. වෙන විධායකෙක් ඉන්නවද කියලා මේකේ. කවුරක් නැහැ. ඒකයි මේ කම්මැලි හිතෙන්නේ අපිට. ආනාපානෙ දිහා පිම්බීම හැකිලිම දිහා ආස්වාසේ දිහා ප්‍රස්වාසේ දිහා වම දිහා දකුණ දිහා බැලුවොත් අපි ඔය දෙන්න මේක හේතු කරන බලාපොරොත්තු වෙන ආත්ම ස්වභාවයක්. එහෙම නැත්නම් කියනවා නම් ਸਰබලධාරි પરමාත්මයක් හෝ ඊයන වැඩ ගන්න ජීවාත්මය කියලා එකක් ඕනේ. නැති බව ඔප්පු කිරීම මේක කියන්නේ රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් ලියනකොට අපි නාස්තික උපකල්පනයක් කරගන්න. එහෙම නැත්නම් මේ නෙගටිව් මේක දා ගන්නවා. දාලි වල ඒක ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඔප්පු කරනකොට වරදින වරදින පාර සිද්ධ වෙන්නේ මේ නෙගටිව් එකක් පිටේ නෑ කියලා. ඒ විදිහට මෙතන ආත්මයක් ඉන්නවයි කියලා පටන් අරගෙන ඒ ආත්මේ ඉන්නවනම් පෙනියන් මම හිතාමතා මොනවක්වත් කරන්නේ හුස්මට හිත දාලා හුස්ම කියලා කියන්නේ අත්‍යන්තයෙන්ම ජීවිතයට සම්බන්ධ මයිසර්ගික දෙයක් නැතුව බැරි දෙයක්. හුස්ම දිහා බලාගෙන ඉන්න මේ අත්‍යන්ත දේ දිහා බලාගෙන ඉන්න මේක පිට කවුරු හරි ඉන්නවද කියලා කොච්චර බැලුවක්වත් නැහැ. බලන්න බලන්න බලන්න බලන්න තේරෙනවා මහි නාමකේ හුලං ගහනවා වගේ නැත්නම් මේ දොරක් ඇරෙනවා එනවා වගේ කාර්යයක් මිස භෞතිකව බලන්න පුළුවන් සංසිද්ධියක් කර මොකක්වත් නැහැ. ඒක නිසා මේ null hypothesis එක එහෙම නැත්නම් මේ නාස්තික උපකල්පනය තියෙනවායි කියලා තමයි අපි බලන්නේ. මෙතන එකෙක් ඉන්නවා. නැත්නම් එකියක් කියන්නේ නැත්නම් මේක දෙයයන් නාතිකේ තීන්දුව. මොකක් කර තියනවද කියලා කොච්චර හරි බලන්න බලන්න බලන්න බලන්න යාට තේරෙන්න පටන් අර ගන්නවා. එහෙම දෙයක් නැති තැන මේක මේ ධාතු ක්‍රියාවලියක් මේක මේ හේතුඵල ධර්මයක් ධර්මතාවයක් මිස ඉන් එහාට ගිය ආත්ම ස්වરૂපයක් හෝ කරහන්නේ කෙරුමක් නැහැ. මේක ඔප්පු කරන්න කරන්න කරන්න කරන්න ඒක දාපු null hypothesis එක වෙනසක් නැස්චාර්ත ඒ උපකල්පනේ බොරු වෙන්න වෙන්න සත්පුරුෂයාට සතුටක් ඇති වෙනවා. අසත්පුරුෂයාට මේ ලොකු ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. නිකන් බංකොලොත් වෙච්ච ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ බලන් බලන් බලන් බලන් මේකේ කාර්කයක් නැහැ, වේදකයක් නැහැ, නිවාස නේවාසිකයක් නැහැ කියලා. තේරුම් ගන්න තේරුම් ගන්න ඒක සතුටට කාරණාවක්, ප්‍රමෝදයට කාරණාවක් කරනවද, කෙරෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒක කෙරුණා නම් මම කොච්චර භාවනා කරලා බලුවත් මොනවත් නැහැ. අපි හොයන්න බලන මොකක්වත්ම හම්බෙන්නේ නැහැ. ඉතින් මේ හම්බෙන්නේ නැතිවීම ලොකෝ ඒක තමයි බුදුහාමරට පෙන්වන්න ඕනේ. ඉතින් අපි කියනවා ආ භාවනා කරනකොට කහ පාට පෙනුන්නේ මට රතු පාට පෙනුන්නේ මට උඩ යනවා දැනුන්නේ මට මේ ගැස් දෙනවා දැනුන්නේ අනේ මගේ භාවනාව හරියන්නේ නැහැ කියලා මේගොල්ලෝ පුදුමාකාර මේ කාරණා හොයනවා භාවනා කරනකොට මේ gedara ගෙනියන්න මොනවද නිකන් මේ මණ්ඩි මෙදිච්ච දෙයක් හැට වෙච්ච වගේ දෙයක් හයි වෙච්ච දෙයක් සාර මණ්ඩයක් තියෙයි කියලා අසුචි කොච්චර මිරිකුවත් මැනික් නැහැ. ඒකෙ මැනික් නැහැ. ඉතින් ඒ නිසා මේක යමක් නැති බව පෙන්වන එකනේ අපි මේ කරන්න හදන්නේ. නමුත් නැති බව පේනකොට අපිට වෙන්නේ කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම, බය, චකිතය, අසහනය. ඒ නිසා භාවනා ආධුනික යෝගාවචරයන් තුළ මූණ අට වෙලා තියෙනවා. දැන්වත් ওই මූණ ටිකත් ඒ වගේ තමයි පේන්නේ. නිකන් එන ගහච්ච තෝම් පිටනේ වගේ. භාවනා කරන්න ගියාම පුදුමාකාර මේ අඬා වැටිච්ච ගතියක් තියෙනවා. ඒ මොකද මේගොල්ලෝ මේ හොයනවා තමයි මේ ආනාපානෙ මොන හරි මන්දි මිදිච්ච එකක් ඇති, සාරයක් ඇති, ගොබයක් ඇති. හොය හොයා ගියාම බලන්න බලන්න බලන්න බලන්න නැතිකම තමයි තියෙන්නේ. ඉතින් මේ පෙන්වන්න හදන්නේ මේකයි. ඒ නැතිකම එනකොට අසත්පුරුෂ මනස, අයෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් අසත් ධර්ම නිසා කම්මැලි වෙනවා. මේ කම්මැලිකම වෙනුවට ප්‍රමෝදයක් පහල කරගත්තොත් එහෙම නැත්නම් ඒක සතුටට කාරණා බහන හරියනවට කාරණා කරගත්තොත් ආනපාන විතර නෙවෙයි බලන් බලන ඕනම තැනක ඒක තියෙනවා ඒ නිසා මෙතන යමක් නැති බව පෙන්වන්න හදන බව නෙවෙයි අපි බිස්නස් කරලා පුරුදු වෙලා ලාභ වැඩි කරන්න හදනවා ඒකතු කරන්න වැඩි කරන්න හදනවා ඊගාවත්මට ගෙනියන්න දේවල් හොයනවා දරුවන්ට දෙන්න දේවල් හොයනවා මොනවා හරි හම්බ වෙයි කියලා බලන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් ඒක තේරුම් අරගෙන එහෙම කනට වද්දාගෙන ඒක හිතට වද්දාගෙන භවනා කරන්න කරන්න කරන්න උස්මේ මුල හෝ මැද හෝ අග හෝ විස්තර කරලා බලන්න බලන්න මොනවක්වත් නැති බව දැනෙනකොට ප්‍රමෝදයක් පහළ වෙනවයි කියලා කියන්නේ ඒ කියන්නේ යෝනිසෝමනස්කාරයේ පැත්තට හිත ගියයි කියන එක. යම් විදිහකට මේ ගන්න දෙයක් නැහැ කම්මැලි, නීරසයි, ඒකාකාරී වෙනම නම් ඒක තමයි සාමාන්‍ය මනසේ හැටි. ඒකට දැනගන්න ඕනේ මනස මේ සංස්කරණය කරලා එකතු කරන්නයි මේ බලන්නේ. නැති කරන්න නෙවෙයි. නැති කරනවා නැති කරනවා කියලා බලන්න අපි තියෙනවයි කියලා හිතට වද්දන්න ගියත් ඒ තියෙන දේ නැති වෙන බවනේ සිද්ධ වෙන්නේ. අන්න ඒකට ලැහැත්ති මනස අන්නේ සූදානම් ගමන එහෙම නැත්නම් ලෑස්තිලා යන එකම බහුකාර්ය ධර්මයක් යෝනිසෝ මනසිකාරයක්. ඒක නිසා කාට හරි මේ යමක් බලාපොරොත්තු වෙන කෙනෙකුට භාවනා කරලා යමක් බලාපොරොත්තු වෙන කෙනෙකුට භාවනා එහෙම ලබා ගන්න බලා ගන්න දෙයක් නැහැ. ඔච්චරමයි යොයින් එහාට මොකුත් නැහැ. කියන එක තේරෙන්න කොච්චර කල් යයිද කියලා හිතන්න. එහෙම නැත්නම් මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද? Tamanට තේරුම් ගන්න මේ භාවනා කරලා ලැබෙන දෙයක් නැහැ. ඒක තරබරස වැඩි ඇති. නමුත් කාලකාරාම සූත්‍රයේදී සරුවචනදී සඳහන් කරලා තියෙනවා. මේ අපිට පේන දේ තියෙනවානේ දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති. ඒක දිත්තාරං නමඤ්ඤති දත්තං නමඤ්ඤති දත්තක් දත්තබ්බං නමඤ්ඤෝ කෝිතිය බලන්න දෙයක් නැහැ. ඔච්චරම තමයි. දැකිය යුත්තකුත් නැහැ ඒකේ. නොදැකිය යුත්තකුත් නැහැ. ඔය දේ ඔච්චරම තමයි. අපි හිතනවානේ මේ අභිඥා හම්බෙලා ඕක වෙන විදිහට බලන්න පුළුවන් නැත්නම් වෙන දෙයියෝ බලන විදිහට බ්‍රහ්මයා බලන විදිහට එහෙම මොකක්වත් නැහැ. ඉතින් බුදු ජානකයේ මුළු පරාසෙම ගිහිල්ලානේ කියන්නේ. ඉතින් ඒකට අර්ථයක් අර්ථකතාවක් දෙන්න අටුවාචාන් වහන්සේලා ගියේ නැහැ. අටුවාචාන් හිතා ගන්න බෑ. දිත්තේ දිත්ත දට්ටබන්නමයි මේ බලපො දේ බලන්න දෙයක් නැහැ. අදිත්තම්මඤ්ඤති නොදකින් කියන දෙයක්වත් නැහැ. දට්ටාරම්මඤ්ඤති දකින්නතර වටන දෙයක්වත් නැහැ. ඉතින් වගේ හුස්ම දිහා බලලා ඕක තමයි පේන්නේ. ඔය දෙහෙන් දෙයක් නැහැ. ඕක ඒක ඒක දිහා ඒ පේන විදිහ දිගට බල බල බල බල ඉඳ ගියොත් එයාට පේනවා එක හුස්මක ඉඳලා තව හුස්මකට නැත්නම් ආශ්වාසයක ඉඳලා තව ආශ්වාසයකට ගියා නම් නූපන්න අකුසල් සහිත හිත තවත් නූපන්න අකුසල් සහිත හිතකට ගියා. තවත් ආස්වාසයක් බැලුවනම් තවත් ආස්වාසයක් බැලුවනම් බලන බලන කාලේ පුරාවට අකුසල් උපදින්නේ නැහැ. නූපන්න අකුසල් අනුපන්න පාපකාණ අකුසලාන ධම්මාන නෝපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා බම ගැඹුරට කියනවා. නමුත් කියන්න ගන්න තියෙන්නේ මම මෙන්න මෙච්චර චිත්තක්ෂණ ගානක් සතිය පැවැත්තුවා. මෙච්චර චිත්තක්ෂණ ගානක් මම ආසස් ප්‍රසවාසයෙන් මූලධර්මන ඒකට මූණ දාගෙන හිටියා. ඒක ඉන්න දිගටම මට තේරෙනවා කෙලස් නැහැ. ඉතින් එහෙනම් මේ මුළු සංසාරේ කෙලස් එක්ක ගිය ගමනේ නැත්නම් මෝහ පටලත් එක්ක ගිය ගමනේ දැන් මට ක්‍රමයක් හම්බ වෙනවා. ඊ ගාවට එන චිත්තක්ෂණේ කෙලස ගන්න නැති වෙන්නේ. ඊ ගාවට එන චිත්තක්ෂණේ කෙලස ගන්න නැති වෙන්නේ කොහොමද ඒක දන්නේ? මේ ගත්ත මූල කර්මත්තාන මූණ මූණට මූණ දාගෙන ඒකට මුලිච්ච වෙලා ඒකට මහපාතගත වෙලා හිත යනවා. එන්නේ ඒ ගතිය අපි සතිය පවත්වනවායි කියලා කියනවා. මේ සතිය පවත්වනට ලැබෙන දෙයක් නෙමෙයි තියෙන්නේ. අකුසල් වෙන්න තියෙන අවස්ථාව නැතිවීමක් විතරයි තියෙන්නේ. එහෙම නොවුනා නම් එක්ක තණ්හාව එක්ක අවිද්‍යාව වෙන්න තියෙන එක ඒ වෙලාවට වළක්වනවා. අන්න ඒකේ ප්‍රමෝදය. ඒ බව දන්න ගතිය නැතුව එහෙම පිරිසුදු හිතක් ආවත් වැඩක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. පිරිසුදු හිතක් උපයවුවත් ඒ පිරිසුදු හිත පිරිසුදු බව දන්නේ නැත්නම් ඒක අගය කරන්න බැරි නම් එයාට ආනිසංස ලැබෙන්නේ නැහැ. බුදුරජාණන්සේ සඳහන් කරන පුංචි දරුවෙක් අවුරුදු 6ට අඩු කර කරන්නේම පිරිසුදු හිතක. අට ආනිසංස නැහැ. මොකද හේතුව දන්නේ නැහැ. එහෙම වෙනකොට බලන්න හැට පිටලා හොට බෙන්ච් බෙන්ච් මං වගේ එකෙක්. දැනගත්තොත් ඊගා චිත්තක්ෂණේ කෙලෙස් නැහැ ඊගා චිත්තක්ෂණේ කෙලෙස් නැහැ ඊගා චිත්තක්ෂණේ කෙලෙස් නැහැ කියලා අර තිබිච්ච කෙලෙස් කන්දරට සාපේක්ෂව මහ බුදුමාකාර සතුටක් ඇති වෙනවා හරියට අර නිල මහ යෝධයා චක්‍රායුධය කරකොල කරකොල කරකොල ගහපුවම මහමුදට මහමුද දෙබෑ වෙලා පාර පෑදෙනවලු. ඒ තරම් වෙලාවක් මේ මහර දෙබෑ වෙලා හිත පවතිනවා. කෙලස් නැහැ. ඉතින් එතකොට ප්‍රමෝදයක් එනවා නේද? හිත හිතා ගන්න පුළුවන්. යමක් ලබලා නෙවෙයි මේ ප්‍රමෝදය ලබන්නේ. මෙහෙම නොකරා නම් එන්න තියෙන කෙලස් ටික නැති කරලා. එතනයි අපුද්ධ ආගමයි බුද්ධ ධර්මයේ වෙන් වෙන තැන. සම්බපාපස්සා කරනම්. පළවෙනි වතාවට තේරුම් ගන්න මම චිත්තක්ෂණ ගානක් යෝනිසමනස්කාරයෙන් බැලුවා. අරමුණීමයි හිත තිබුණේ. ඒ නිසා ඒ අරමුණේ හිත තියෙන ප්‍රදේශයක් පුරා කෙලෙසයක් නැහැ. දැන් ඒක නැති බව නෙවෙයි ඒක දන්නවා. දැනගෙන ඒක සමාදන් වෙනවා. ආනේ කරන්න පුළුවන් මිනිසෙකුට විතරයි. ඒක නිසා මෙතන ඉන්න කවුරුවක්වත් නැහැ. එහෙම දැන් සාර්ථක නොවිච්ච කෙනෙක්. නමුත් ඒගොල්ලෝ හිතනවා ඒ වෙනුවට ඒ කෙලෙස් නැතිවීම වෙනුවට මොන හරි දෙයක් ලැබෙයි කිය. ඒක තමයි ආගම මේ පිං කියලා දාලා දීලා තියෙන්නේ. පිං වල කවුන්සලින් දාන කෙරුවනම් ඔන්න කරනවා. අර පිංකම රෙඩි මේ පිංකම හොඳයි ඒකෙන් මෙච්චර හම්බිරා මෙච්චර හම්බ වෙනවා කියලා අර එකතු වෙන ප්‍රදේශයේ දිගේ යන කියන ගමන ගියොත් හරි. නමුත් මේකේ වෙන්නේ වෙන තියෙන අකුසල් නොවි වනුප්පන්නානම් පාපකාරණං අකුසලානම් ධම්මානම් නෝපාදාය. නිසා කාට හරි පුළුවන් නම් Taman දන්න අරමුණක හිත තියන්නේ අරමුණ පිළිබඳ බුදුහාමුදුර පොඩි විස්තරයක් දෙනවා. ඒ අරමුණ මධ්‍යස්ත වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක් වෙන්න ඕනේ. නොමිලේලෙමන අරමුණක් වෙන්න ඕනේ. එහිම හිත පවත්නවා නම් ඒ තාක්කල් යෝගාවචර දන්නවා නම් ඒ කාලයේ පුරාට කෙලෙස් නැහැ කියලා. ඒ යෝගාවචරට උපමාවකට කියන්නේ මහමුද වැටිච්ච මද මහමුද මැද වැටිච්ච මිනිස්සෙකුට දියරලෙන් බේරලා ඉන්න පුංචි දූපතක් හැදුනා වගේ. එයා ඒකට කොට වෙලා ඉන්න දාකල් මොහොතේ තියෙන ඒ නපුරු රළ නපුරු මත්ස්‍යෝ මකරයෝ මිනිමෝරු නැහැ. අන්න ඒ වගේ මේ හුස්මේ හිත පවත්වන වෙලාවේ සක්මනේ හිත පවත්වන වෙලාවේ ඒක දිගින් දිගට යනකොට යනකොට යනකොට තමයි තේරෙනවා නම් ඒ වමෙත් නැහැ කෙලෙස් මේ දකුණෙත් නැහැ කෙලෙස් මේ වමෙත් නැහැ කෙලෙස් මේ දකුණෙත් නැහැ කියලා. ඒකේ ගැම්ම එනකොට තමයි තේරෙනවා මේක කල හැක්කක් කියලා. යන්නේ එදාට තමයි ගල කළු ගල දෙකට ගියා වෙන්නේ. ගහලා ගහලා ගහලා ගහලා ගහලා බොල් අඩක් එනවා. දැන් නම් මට තේරෙනවා. දැන් නම් පියවර චිත්තක්ෂණ හුස්ම හතර පහ ගිනියන්න පුළුවන් කියලා. අන්න එදාට මේ තදබල අකුසල් කරපු අපරාධකාරයාට ඒක හොඳටම තේරෙනවා. ගාවක් පහු කරපු මනුස්සයෙක් හොඳටම තේරෙනවා. මිනිහා දන්නවනේ නැත්තම් කරපු අකුසලිය හෝ තැවි තැවි ඉඳ ගත කරන්නේ. ඒ වෙනුවට වෙනවා දැන් නම් අරමුණේ හිත පැවතුනා. ඒ පවතින කාලය තුල කෙලස් නැහැ කියලා. එතකොට යාට තේරෙනවා මේ සතිය මේ යෝන්සමනසිකාරේ පවත්නවා නම් මිතෙක් කරපු අකුසල් ඔක්කොටම නිකන් සමාව ලැබුණා වගේ. මකන්න බැරි අකුසලයක් නැහැ. මකන්න මැකේ නැති අපි කරන්න පුළුවන් කුසලයේ හෝ යෝනිසමනසිකාරය වෙනකොට අර අකරපු අකුසලයේ ගැන කල්පනා කර කර ඉඳ ඉඳ ඉඳ අකුසලයේම තමයි වැඩි. ඒකට කියනවා අකුසල් සමාදානයි කියලා. යම් වෙලාවකට නෑ නෑ ඒ අකුසල් කොච්චර තිබ්බත් මට පුළුවන් උස්ම හිත තියන්න මට පුළුවන් වමේ දකුණ හිත තියන්න හිත යනවා. ආයෙ ගේන්න පුළුවන් කියලා දැනගත්තා නම් ඊට තේරෙන්න පටන් ගන්නවා ඒ වෙච්චි දේවල් වලට පශ්චාත්තාප වෙනවා වෙනුවට මට දැන් පවත්තන්න පුළුවන් සතිය ඒ පවත්තන වේලාව පුරාවට තමන්ට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා මේක නොවුනනම් මම ඉන්නේ වෙච්ච දෙයක් ගැන පශ්චාත්තාප වෙන්නේ නැත්නම් කරන්න තියෙන දෙයක් ගැන තැවිලා දැන් ඉන්නේ අරමුණක් කියලා ඒ වැටහෙන වැටහිල්ලේදී සමහර වෙලාවට මම කියනවා ඒ වරි නැතුව ඇති නිවන් දකින්නට වැඩිය ලස්සන සුන්දර අවස්ථාවක් අවසානයේ හම්බෙන ඵලයේ කෝක වෙතත් දැන් පාරට වැටුණා කියලා ලොකු සතුටක් ඇති වෙනවා. අකුසල් තිබුණාට මට චිත්තක්ෂණේ බේරදැයි. ඊගා චිත්තක්ෂණේ බේරන්න පුළුවන්. ඊගා චිත්තක්ෂණේ බේරන්න පුළුවන්. ඊට පස්සේ හිත කඩලා යනවා. නමුත් නැවත බේරන්න පුළුවන් ගතිය නැති වෙන්නේ කවදා. තමන්ට තේරෙනවා මම එක දවසක් මේ කැඩුවා අඩියටම පාදගත්ත. දැන් ආයෙ වැහිලා. ආයෙත් පුළුවන් අඩියට පාදන්න. කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ කෙනාට මේ නැවත නැවත අඩිය පාදා ගැනීම, ගලපලා ගැනීම නැත්නම් අඩියටම යන්න පුළුවන් ගතිය කවදාකවත් Taman අතහැරලා ගිලා නැහැ. ඒක අපිට ගන්න බැරි අපි මේ වෙච්ච අකුසලය සමාදන් වෙවි ඉන්න නිසා. ඒක විතර කාලකන්නේ මුස්පේන්තු නොකෑමන දහවදුර දෙයක් මනුස්ස ජීවිතේ මැත්තේ නැහැ. මේ කරපු දේ ගැන තැවි තැවි තැවි තැවි ඉන්නවා. එයා හිතන එක සදාචාරය කියලා. ඒක වළක්වන්න වෙයි තරම් මිනිස්සයා කැමති පශ්චාත්තාපෙට. ඒ හරියට කැමති එකම පශ්චාත්තාපයේ කට්ටිය බෙදාන කරනවා ඒ කට්ටියට පහුලේ කට්ටිය කියලා කියනවා. එකම පශ්චාත්තාපය බෙදාගෙන යනවා ඒකට එකම ජාතිය කියලා කියනවා. එකම පශ්චාත්තාපය බෙදාගෙන එකම ආගම කියලා කියනවා. ඉතින් අපි ඒ ගඳ ගන්න අනෙක් කට්ටියක් ඉන්නවා නම් ඒ ගඳම තියෙන. අනේ හරිම වටිනවා. ඒ ගඳ ගන්න කට්ටිය අතර බුදියාගෙන හිටියත් සැපයි. මොකද උන්න දින එක ජාතියක සොරි. හොරි. ඒතර සොරි නෑ. ඔක්කොටම හොරි නා සොරි නෑ අපිටත් හොරි කියනවා නම් එච්චරයි තියෙන්නේ. ඉතින් මේක තමයි මේ සංස්කෘතිය කියලා බෞල් හැංගීම කියලා ආගම කියලා ಜಾති කියලා අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා කාට හරි තියෙනවා නම් ඒක දිවිච්චාවයි. මට එමත් මේ භාවනා කරන තමන්ට චිත්තක්ෂණ කීයක් මේක පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ පුළුවන් බව තේරුම් ගත්තොත් තේරුම් ගැස්සුවොත් ඒ කිනාට ලැබෙන සමාන සැපතක් ප්‍රමෝදයක් ඒක උගන්න පෙක්නා දෙනවා. ඒක තන්නේ කරම දෙපැත්තට යන ශක්තියක්. ඒක නිසා කවුරු හරි ඊටාම දුක්ඛී ඊටාමත්ම පශ්චාත්තාපෙච්ච ඊටාමත්ම වහකණ්ඩ ඔන්න මෙන්න නැත්තම් කවුරු හරි මරන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක් හොඳට වීකියව කතා කරලා ඔක්කොම හරි. දැන් තමයි මෙතන ඉඳගෙන ඉන්න බව තේරෙනවද? ඔව්. තව චිත්තක්ෂණ කීයක් කොහොම ඉඳගෙන ඉන්න පුළුවන්ද? නැත්නම් ඒ බව තේරුම් ගන්න ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් කිසි කෙනෙක් ඕක හිතන්නේ නැහැ මේ ආගමික වැඩක් මේ සදාචාර වැඩක් කියලා. ඒ ටික පෙන්නලා දුන්නොත් ඒ ඉඳගෙන ඉන්න බව දන්න චිත්තක්ෂණ ටික තුල කිසිම ආතතියක් අසහනයක් නැහැ කියලා ඒ කෙනාට ඒක තේරුම් ගන්න පුළුවන්කම ඒක ස්වභාවික වර්ණයක්. දුන්නට බාර ගන්න කැමති නැහැ තමන් ගැන වෛර කරන කෙනා. තමන්ට තමන් ගැන අවතක්සේරුවක් තියෙන කෙනා, තමන්ට තමන් ගැන හීනමානයක් තියෙන කෙනා තමන තමන් ගැන අනුකම්පාවක් නැති කෙනා කවදාකවත් මේ වර්තමාන මොහොතේ චිත්තක්ෂණේ හිත පිරිසුදු කරගන්න පුළුවන් කියන එක කරලා තියෙද්දිත් ඒකම ඉඳද්දිවත් පිළිගන්නේ නැහැ. එහෙම කෙනාගෙන් කිසිම කෙනෙකුට අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඒකට ඔය මම නිදර්ශනයක් වශයෙන් කියන්නේ ඔය වැලිකඩ හිරගෙදෙට්ට ගිය වෙලාවේ එතන ඇත්තට මට කලින් භාවනා කරලා තිබුණා. නමුත් අර දෙවෙනි දවසේ මං ගියාට පස්සේ පළවෙනි දවසේ සක්මනයි පරියන්කයි දෙකම කරා. දෙකම කරලා පරියන්ක භාවනාව නෑ. එකමාරට අපි ප්‍රශ්න සාකච්ඡාව කරන වෙලාවේදී ඒ ඒ හිර හිරගෙදෙත් එදා අපි භාවනාවට ඇවිල්ලා තිබුණ 114ක්ද කොහෙද ඒ ඔක්කොමලා මෙතන වෙනුන් චෝදන ලැබබු මරණ දන්නේ නිමිච්ච කට්ටිය. ඊට සුමානයකට කලින් ප්‍රසිද්ධ කරගියුවා ධම්මජීව හම්දුරේනවා කැමති කෙනෙක් එන්නේ කියලා 3000ක් හිටියලු ඉරකාරයෝ. භාවනාවට ආවේ මිනිමෙරුන් චෝදනා ලැබුපය විතරයි. අනික කඩියට වැඩ. මේ කඩේ ඉවරනේ දැන් කතා ඉවරයිනේ. මේ කඩේට මොනවා කරුවත් දැන් මේ පෝරකේට යනකම් ඉන්නේ උන් ඔක්කොම ඇවිල්ලා. මේ සක්මන් කල්ලිවල කතා කරනකොට අහපු ප්‍රශ්න ටික වර්තගත වෙලා ඇති. කවදාකවත් හිතා ගන්න බෑ. ඒ තරම්ම ගැඹුරට තේරෙනවා. ප්‍රශ්න තුනක් හතරක් ගියාට පස්සේ එක මිනිස්සෙක් කියනවා මට නම් සාංශ මේක වළක්වන්න බෑ කියන්නේ නැතුව මට කියන්න ඕනේ. කියලා යා කතා කරන්න පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අපිට බණ කියනවා. ඔය පව් පැත්තක දාලා භාවනා කරපළලයි කියලා. හිත හදාගන්නලා කිව්වා කිව්වට ස්වාමීන් වහන්සේ මිනිහෙක් මරපු අපට. මරණ දඬුව තීන්දුව අපට හැම චිත්තක්ෂණයෙම හිත සාප කරනවානේ. ඒ කියන්නේ අත්තානුවාද බය තියනවානේ. තමන්න තමයි සාප කරනවානේ. ඒ වගේම පරානුවාද බය තියනවානේ. අපි ගෙවල් වලින් මිනිස්සුන්ට ඊට පස්සේ ආය ආත්මයක් නැහැනේ මේ ගෙදර එක එල්ලල මරුවයි කියලා. ඊට පස්සේ දණ්ඩ බය තියනවානේ. බලක්කන්න බෑනේ දැන් එනවනේ මේක ඊට පස්සේ දන්නවනේ කෙලිම අපාය යන්නේ කියලා. ඉතින් හිතන්නේ කිව්ව ඔබ වහන්සේලා ඉඳගෙන ওই වට අත්තක් ඔක්කොට තියාගෙන බණ කිව්වට ඒවට කියන්නේ බණ කෙලිනොයි කිය. අපිනේ දන්නේ සාංශ භාවනා කරන්න උතියා මොනම දෙයක් කරත් මානසිකත්වයක් ගන්න බෑ කියලා. ඒ නිසා අපි කවදාවත් අපිට පිළිගන්න බෑ. එහෙම අපිට පිසිදු හිතක්. පශ්චාත්තාපයක් නැති එකකට ඉන්න පුළුවන් වෙයි කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මම භාවනා කරලා තියෙනවා. පරියන්කේ කවදාවත්ම බෑ. ඉත නිතරම කොට දාපු මාළුවෙක් වගේ. ගැහෙනවා ගැහෙනවා ගැහෙනවා. අද ධක්මං කරනකොට සාංශ කඩිය තියෙනකොට අර ඔබ වහන්සේ කියන විදිහට මේ විලුඹට බර වැටෙනකොට මට එනවා දැන් මේක තේරෙනවා නම් සතියේ. ඒ නිසා මට දැන් විලුඹට බර තියෙනවා තේරෙනවා. මට හිතා ගන්න බැරිලු දැන් මේක ඊගා විලුඹට ගෙනියන්න පුළුවන් වෙයි. කරගෙන යනකොට සාංශ පුළුවන්නේ දකුණේ තිබ්බ වමට ගියා ආයෙ දකුණට තිබ්බා වමට ගියා සතුටට වැඩි නතරුණා කිව්වා මට දැන් මේක පුළුවන් කියලා. මේ මිනික් මරව මිනි මරව චෝදනා ලැබුව මටත් වර්තමාන මොහොතේ හිත ගන්න පුළුවන් කියලා ඒ වෙලාවේ ඉඳලා ඔබ හන්සට මේක කියන කමට හදිසියක් තියෙනවා දැන් ආයෙ වෙලාවක් බලා ඉන්නවම ගිහිල්ලා පීවර හතරක් ආයෙ තියන්න පුළුවන් කියලා බලන්න මම දන්නවා ඒක පුළුවන් කියලා මට නැවත කරලා බලන්න ආසයි මං හිතුවේ නෑ කවදාකවත් ස්වාමීන් වහන්සේ අපි වගේ මිනි මරුවන්ට මේ සතියක් පිටයි නික්ලිස් චිත්තක්ෂණයක් ගන්න පුළුවන් වෙයි කියලා අපිටම තමයි ඒකේ ප්‍රමෝදේ වැඩි අර මිනිමරුන් චෝදනා ලැබපු කෙනා. හැබැයි මේ වගේම ආසාවක් තියෙනවා ඊට පස්සේ පියවර පහක් තියන්න. ඊට පස්සේ පියවර හයක් තියන්න. අන්න ඔය වගේ සතිය කියන එකට සතිය කියන ආයුධයේද කැපෙන්නේ නැති එකම කෙලෙසයක් නැහැ. ඒක හරියට කඩුවක් කරන අලකොල්ලන්දක් ගහලා අරිනවා වගේ. අලකොල්ලන්දේ ඔක්කොම කපල යනවා කඩ මේ සතිය තිබ්බ ගමන්. නමුත් ඒ වෙලාවේදී ඒ සිද්ධ වෙන වමෙන් දකුණට දකුණින් වමට මේ යන්නේකේ ප්‍රමෝදයක් පහළ වෙන්නේ ලක්ෂයකින් කීය දෙනාට කියලා හිතන්න. මේ ඇවිදිනකොට ඇවිදින බව දන්නවයි කියන එක මේ උතුම්ම කුසලයේ බව, අග්‍රම කුසලයේ බව, නැත්නම් මහත්ඵල මහානිසංස බව. තේරුම් ගන්න බැරි එකට අපි කියනවා නික්ලේශී මනසට ගරු කරන්න දන්නේ නැහැ. නික්ලේශී මනස සමාදම් වෙන්න දන්නේ නැහැ. සමාදම් වෙන්න දන්නේ නැත්නම් මොකද? එයා මේක හිතනවා කුසලයක් සිදු වෙනකොට මේ මේ ලකුණු තියෙන්න ඕනේ. කුසලයක් සිදු කරන අකුසල නැතිත් කියලා නෙවෙයි දන්නේ. කුසලයක ලකුණු වගේක් හිතේ තියාගෙන අපි ඒක බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කොයි වෙලාවක යෝනිසමනස්කාරයේ පිහිටපු වෙලාවක ඒක මේ ධක්මනේ වෙන්න පුළුවන් පරියන්කේ වෙන්න පුළුවන් දත්පදින කොට වෙන්න පුළුවන් කොයි වෙලාවක හෝ මේ ලෝකේ ඔච්චර කරදර තිබ්බත් මගේ හිත මේ වෙලාවට වර්තමානට යොදා ගන්න පුළුවන් කියන කාරණාව කාට හරි තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ඒ වෙලාවේදී ඒ කෙනාගේ මානසිකත්වය උඟා දුර්වල වෙලා තියෙන පුළුවන්. පටාචාරාවගේ වගේ. ස්වාමියාත් මැරලා, දරුවෝ දෙන්නත් මැරලා, අම්මා තාත්තත් මැරලා, මල්ලිත් මැරලා, පිටිටකේ ගිනි ගන්නවා Tamanට ඇඳුනොත් නැහැ. උම්මත්තරයි. ඔක්කොම කියන්නේ උම්මත්තරයි කියලා. ඒ කොච්චර බීජකාවක හිටියද කියනවනම් ඒක විචිත්‍රව කතා කරන සමහර ඇත්තෝ කියනවා ඉතින් දැකලා නම් නෙවෙයි වතුරක් දකින්නකොට ඉහිසි ගැටනවලු මගේ දරුවා ගහගෙන යන වතුරේ කියලා. කුරුල්ලෙක් දකින්නකොට බීජකාවක් එනවලු මගේ දරුවා අරගෙන ගිය පියා කුස්සා කියලා. දුමක් දකින්නකොට බීජකාවක් එනවලු අනේ මගේ අම්මයි තාත්තා මැරෙන චිතකේ දුම කියලා. ඉතින් එයාට මේ ලෝකෙ මොනවද දැක්කත් කුරුල්ලෝ එලව එලව වතුර දකින්නකොට බීජකාව වෙලා භ්‍රාන්ති ඇති කරගෙන දුම දකින්නකොට පලාතින් නැතුව දුවනකොට මේ සිතුවේ පිස්සු කියලා. දුවන දිවිල්ල හැටියට රෙදි ගලවලත් ගියා. ඉතින් මේ වගේ බණ කී කියන තැනකටනේ කඩන්න වැටුනේ. දරුවෝ දෙන්නෙක් වදපු අම්මා කෙනෙක් කියන්නේ ඔය තරුණ කාන්තාවක්. ඇඳුම් නැතුව ආව උදුරනස් කිව්ව මොකද නංගි සීයේ ලෝකම් කිව්වා. එළෙව්වා. එච්චරයි. ඉතින් අපේ පැත්තෙන් බැලුවා නම් එහෙම කීයක් අපිට කියන්න තියෙනවද සීයලා ගන්න බැරි වෙන්න කරුණු අනේ මේ දරුවා මැරිලා මිනිහා මැරිලා නිල් පාට වෙලා තොහොංගේ මේ ණය ගහලා අම්මා තාත්තා වැරලා මල්ලි මැරිලා තම සතිය පිටවන්න බැරි කමක් නැහැ. ඉතින් මෙවැනි ගුණයකට මේ manussකම කියන්නේ අපි ළඟ කොයි වෙලාවෙද manussකම තියෙන්නේ. අපි කියනවා බෑ ඉඳගෙන භාවනා කරන්න බෑ හිටගෙන නම් පුළුවන් කියලා. සක්මනේ නම් පුළුවන් කියලා. ආර පහසුකම් ඉල්ලනවා මේ පහසුකම් ඉල්ලනවා. නමුත් මේ යෝනිසෝමනසිකාරය කියලා කියන තමන් ඉන්න ඉරියව්ව කොහේ හිටියත් ඒ ඉරියව්වට හිත යොදා ගන්න පුළුවන් නම් කවුරු මොනව වෙච්චාමකෝ ඊට ඉස්සර චිත්තක්ෂණේ මොනව වෙච්චාමකෝ ඊගාට වෙන්න තියෙන චිත්තක්ෂණේ මොනව වෙච්චාමකෝ ලැබිච්ච මේ manussත්ත්ව ප්‍රතිලාභේ මේ ඕලාරික අත්ත්ව ප්‍රතිලාභේ Taman ඉන්නේ ඉරියව්වට හිත දාන්න පුළුවන්කම අන්න ඒක ලෝකේ දෙන ප්‍රධානම ප්‍රමෝදය බව තේරුම් ගත්තා මේක තමයි ප්‍රීතියට හේතු වෙන්නේ කියලා තේරුම් ගත්තොත් අපි මේ කයර කොච්චර සලකයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකම්ම මේ කයට වෛර කරගෙන ඉන්නේ කුයි වෙලාවෙත් ඉන්න කයට වෛර කරන. ඉඳගෙන හිටියොත් ඒ ඉරියවට කැමති නැහැ. හිටගෙන හිටියොත් ඒ ඉරියවට කැමති නැහැ. වැඩි උස වුණොත් ඒකට කැමති නැහැ. වැඩි කොට වුණොත් ඒකට කැමති නැහැ. කළු වුණොත් ඒකට කැමති නැහැ. මේක උපමට්ටම් කර කර රූපලාවන්‍ය කර කර මේ මැරෙන මැරිල්ල හේතුව මේ තීල තියෙන එකට කැමති නැති එකනේ. මුදල් ත්‍රිවිලරක පිටිපස්සේ ගහලා තිනවා. මේ කෙල්ල ඔච්චර ලස්සන නම් මොකටද මෙච්චර බියුටි පාලර් කියලා. උන් කැමති නෑ එක එක්කත් උන්ගේ ඉරියවට කැමති නෑ ඉරියවට දෙන මූඩට කැමතිත් නෑ මේ අඳිනවා ඒක ඉතින් සාමාන්‍ය හැබැයි මේ කොල්ලන්ටත් ඒක වෙලානේ හරිම කැත අන්තිම කැත සෙවලියෝ කියලා කියන්නේ ඉතින් තියෙන මේ කයද මොකකටද කැමති එක එක එක තාලවලට මේකත් එක්ක වැඩ කරනවා කියලා කියන්නේ මේ වෙන දෙයක් පතනවා කියලා කියන්නේ මේ තියෙන දෙයට වෛරය කියන එක තේරුම් ගන්න බෑ තියෙන දෙයට වෛර කරන්නේ නැතුව තියෙන දෙයට ප්‍රේම කරන එකට බුදුජානනාංශය කියන්නේ ඕලාරික අත්පටිලාභය මේ ගියාත්ම පිංකතුලා ලැබුම් මේ manussත් පටිලාභය ඒකට හිත තියලා ඒක පිනක් බව ඒක ප්‍රමෝදයක් බව ඒක ප්‍රීතියක් බව කල්පනා කරනවා නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා ඒක බොහොම සතුටින් ඉන්නේ ඉඳගෙන ඉන්නවා ඇවිදිනකොට ඇවිදින බව දන්නවා බොහොම සතුටින් ඉන්නේ හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බව දන්නවා සතුටින් ඉන්නේ නිදාගෙන ඉනකොට නිදාගෙන ඉන බව දන්නවා. මෙන්න මේකට යෝනිසමනිකාරය කියනවා. ඒ නැත්තම් අපි සතුට උපදින මූලාශ්‍රය දන්න. එතකොට අපිට තේරෙනවා අපි දවස පුරාම කොච්චර ද්වේෂෙන්ද ඉන්නේ. හැම වෘත්තියක්ම ලෝකේ තියෙන මනුෂ්‍යගේ සම්බර භාවයේ කඩනවා. හැම වෘත්තියක්ම. ඒ නිසා වෘත්තියක liver වෙනකොට මේ මනුස්සයා ඉන්නේ අන්ධභාග වෙලා. කොර වෙලා, ඇද වෙලා. මොකද වෘත්තිය බලන මිසක රස්සාව කරන වෙලාවේදී සමන්ගේ ශරීරයේ තියෙන මේ පහසුව බලන්න ඒගොල්ල දෙන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා යෝනිසෝ මනසිකාරතෝ භාමොජ්ජං ජායති යන ඕනෙම තැනක තමන්ගේ ශරීරයට ප්‍රේම කරන්න ගන්න ඕන. ඒකට ප්‍රේම කරනවා කියනකොට වැරදි වචනයක් ගනි. නමුත් බුද්ධ ඥානanse සඳහන් කරන්නේ ඕලාරික අත්පටිලාභය. ඕලාරික අත්පටිලාභයකට සඳහන් කරන බුද්ධ ඥානේ චාතු මහ භූතිකෝ ඕලාරිකෝ. චාතු චාතු මහ භූතිකෝ කබලින්කාර ආහාර භක්කෝ. මේ හතරමා ධාතුන්ගෙන් හැදිච්ච ගොරෝසු ආහාර කන මේ ශරීරයට කොයි වෙලාවෙරි හිත ගන්න පුළුවන් වුණා නම් උදන්සේ චූල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරන කොයි චිත්තක්ෂණයක හෝ නැත්නම් චිත්තක්ෂණ දෙකක් නැත්නම් හුස්ම රැලි දෙකක් එහෙම නැත්නම් බිම්බීම හැකිලිම දෙකක් එහෙම නැත්නම් වම දකුණ දෙකක් මේ කයේ හිත පවත්වන්න පුළුවන් නම් ඒ කයේ හිත පවත්වන ඒ චිත්තක්ෂණේ අපිට මේ සමාජයේ හිතා හේතු වෙන අරකා බාන නිසා හේතු වෙන රත්තරන් මිනිමුසුන් නිසා හේතු වෙන අස්සියාලියෝ නිසා හේතු වෙන නිශ්චල චංචල දීපල නිසා හේතු වෙන කිසිම අසහනයක් හිතේ හිටින්නේ නැහැ වෙලා. ඒ වෙනුවට අපි හිතමු gedara තුල අතහැරලා ආවා. ඒක දැන් 100%ක්ම අමතක කරා කියන්නේ හේතුව තමයි 100%ක්ම කයේ සමාදන් වෙන්නේ. 100%ක් කයේ සමාදන් වෙනකොට බුදුජානනාංශය සඳහන් කරනවා gedara තුල අතහැරලා ආපු කෙනාට දැන් මේ කැන්ඩල්බාග් ෆාම් එකේ පරිසරය ගැන සමානට චිත්ත පීඩায়න දේවල් තියෙනවානේ. මැස්සෝ අහනවා, දාඩිය දානවා, ඉතින් gedara වගේ නෑනේ. ඒකත් නෑ. ඒ මොකද හොඳටම දන්නවා කයේ හිත තියෙන කියලා කොහොමද දන්නේ? එතකොට උනේ හුස්ම ගන්න එක. එතන පිම්බීම හැකලීම. එතරුනේ වම දකුණ කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි දැන් යම් කෙනෙකුට සාතික කරලා කියන්න පුළුවන් නම් මම හුස්ම රැලි හතරක් පිම්බීම රැකලීම හතරක් පහක්. වම දකුණ හතරක් පහක් කරනකම් මම හොඳටම දන්නවා මගේ එකයි තිබුණේ කියලා. ඒක සාතිකයක් දෙන්න පුළුවන්. gedara dure තියෙන අසහනේ සියල්ලම ඉවරයි. අරණ්‍ය අසහනේ සියල්ලම ඉවරයි. කයක් අසහනයක් තියෙනවා. කයි අසහනයට හේතු වෙලා වාංගු වෙලා මම දැන් gedara දොරක තියෙන සමාජික අසහන ඉවර කරගත්තා. අරණ්‍යක අසහන ඉවර කරගත්තා. ඒ නිසා මේ කයේ දැනෙන දරතයක් දැනෙනවනේ වෙහසක්. පය තියෙනකොට ගැල්ලෙනවා දැනෙනවනේ. ඉඳගෙන යනකොට නාය පූර ගාගෙන යනවා තේරෙනවනේ. පිම්බෙන හැකිනකොට වෙහසක් දැනෙනවා. ඒ වෙහස තමයි අපිට සහතික කරලා දෙන්නේ. ලෝකයක් කරදර හිතේ නෑ, අරණ්‍යයක් කරදර හිතේ නෑ, කයක් කරදර තියෙනවා කියන්නේ. පරිච්ඡේදය ඉවර කළ බුදුරජාණන් ඊගා පරිච්ඡේදය පටන් ගන්නවා මහණෙනි මේකට කරදර කියන්න එපා. මේකට ප්‍රමෝදය කියන්නේ ඉඳගන්න. මේ කයේ දැනෙන දරතය මේ කයේ දැනෙන පරිලාහය කයේ දැනෙන මේ ඝර්ෂණය කයේ දැනෙන මේ දැවිලි තැවිලි ටික තියෙනකන් ලෝකයක් කරදර නැති බව සාතිකයි අරණ්‍යයක් කරදර නැති බව සාතිකයි ඒ නිසා මේකට දරතය තමයි පරිලාහය තමයි ඒකට ප්‍රමෝදය කියන්නේ දැන් ප්‍රීතිය කියන්නේ එහෙම නැත්නම් සති සම්පජාඤ්ඤය කියන්නේ නැත්නම් පස්සද්ධිය කියන්නේ නැත්නම් සුඛය කියන්නේ කියන්නේ ඉතින් කාට හරි භාවනා කරනකොට තමන්ගේ කොන්දේ අමාරුවක් ආවා. බිල්ලිය අමාරුවක් ආවා. ඉඳගෙන පස් රත් වුණා. රත් සීතල වුණා. මේ තමයි දරතේ. මේ කියන්නේ මගේ හිත gedara කරදර අරගෙන නෑ දැන්. ගමක් කරදරත් නෑ, අරණ්‍යයක් කරදරත් නෑ මේ කරදරේ නිසා. මම දන්නවා කයි සතිය පිටලා තියෙන නමුත් මේක චෝදනාවට නේ අපි ගන්නෙ. ඉඳගෙන ඉන්නකොට පස් රත් වෙනවා කියලා. කවදා හරි හිතා ගන්න පුළුවන් වුණොත් මේ රත් වෙන නිසා හොඳටම විශ්වාසයි මම මෙතන ඉඳගෙන ඉන්නේ කියන මෙන්න මේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාර දෙක කාට හරි තේරුම් කරලා දෙන්න පුළුවන් නම් අපි මේ ගොඩක් දුක්ඛන්දක් ගෙවම් කරන පොඩි දුක්ඛන්දකට වාංගු වෙනවා. ගමක් දුක් වෙනකොට අරණ්‍ය දුක් වෙනකොට කයක් දුක් අරගෙන ඒකට 100ට 100ක් සමාදම් වෙනවා. ඒක තියෙන තාක්කල් අර ටික නැහැ කියන. අන්න ඒකකට ප්‍රමෝද වෙන්න දන්නවනම් ඒක නම් කමඨාන් වාර්තා ලියනකොට අමුතුම භාෂාවක් පාවිච්චි කරන්නේ. දැන් මගේ චෝදනා පත්‍රයක් ලියන එකක් නෑ. දැන් ලියන කමටහන් 25ක් දුවත් 26ක තියෙන චෝදනාවක්. බලන්න මේ ඉඳලා චෝක් එකට භාවනා කරගන්න තිබුණා පිටිදිගේ කූඹියක් ගියානේ. පන්නන හොඳට භාවනා කරන දුන්නා වම්සට්ටම රත් උනානේ. දකුණු එක රිදුනානේ. මේ මේ මේකෙන් කියන්නේ කයට හිතාවා කියන එක කියන එක වර්තමාන වශයෙන් කයට හිතාවා කියන එක මේක අපි පොඩි දරුවන්ට කියලා දෙනවා සති පාසලේ. උන් අල්ලනවා මේ නාකියන්ට නාකිච්චන්ට වැඩි. ඒ දවස්වල අපි සති පාසල පටන් ගන්න කාලේ මේ කමඨාන් සුද්ධ කරන්නේ එකමාරට. ඒ ළමයි ඉස්කෝලේ යන එකයි කාලට. ගෙදර ගිය ගමන් වතුර ටිකක් හරි බීලා එනවා කමඨාන් වාර්තාව ලියාගෙන අර වෙලාවේ කමඨාන් වාර්තාව දෙන්නේ. ඇවිල්ලා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මම ආස්වාදේ කෙරුවා. මට එතකොට හොඳටම තේරෙනවා මම ඉන්නේ ආසාසෙ කියලා. මොකද නාස්පුඩිය මට තේරෙනවා. ප්‍රසආතේ කියලා මෙහෙම තේරෙනවා. ඕමම ඉන්නකොට ඕම් බලන්න කකුල වේදනාවක් ආවයි කියලා කිව්වා. ඒක නිසා භාවනා කරනවා ඉතින්. ඉතින් මං කිව්වා අනිත් දවසේ වේදනාව ආපුතන බලන්න. ආයේ කියව දකුණු කකුලේ දන හිතේ. එතකොට මං කිව්වා එතකොට දකුණු කකුලේ වහින්සේ වේදනාවචි දහුතු බලන්න බෑනේ එතකොට. කරදර වෙනවානේ. එතකොට වම් කකුල දිහා පොඩ්ඩක් බලන්නකෝ. වන්දනයිස නිවන් දැකලා. ඒක hina වෙනවා. අරූට කෙලෙලා මේ දකුණු කකුලේ තියෙන වේදනාවේ තරමට වම් කකුලේ වේදනාවක් නැහැ. අපිට රිදෙවික විතරමනේ මතක තියෙන්නේ මේ දෙතිසක් කුණපවල රිදෙන කුණපේ ගැන අපි චෝදනා කරනවා මිසක් ඒකට සාපේක්ෂව දැනගත්තොත් ඊටු කුණප 31ම විවේකයෙන් ඉන්නේ කියලා කවදාකවත් ඒක ලියවෙනවද බලන්න අපි අර ප්‍රමෝද වියුත් සතුටු විය යුතු කවදාකවත් ලියවෙන්නේ නැහැ. පොඩි මැස්සෙක් වැහුවොත් රත් වුණොත් ඒක ගැන ලියන්න අපිට පෑන උල් වෙලා තියෙනවා. ඒක ලියනකම් කියනකම් ඉවරකුත් නැහැ. ඒ වෙනුවට අපිට පුළුවන් නම් ඒක රිදිනවා කරන අනිත්‍යව විවේකයෙන් තියෙන කියලා දැනගන්න අපිට කොච්චර සතුටු වෙන්න පුළුවන්. එහෙම කලාවක් කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්න අහලා තියෙනවද? කිසිම පන්ති කාමරයක ඒගොල්ලෝ කියන්නේ මේක රිදෙනවා නම් ඔබට මේ මොනවාද මේ බෲෆන් හරි එහෙම නැත්නම් මොනවාරි කිමිකල් එකක් ගන්න කියනවා. ඒක අපි නොමිලේ දෙනවයි කියනවා. එහෙම නැත්නම් කන්සිස්ටන්ට් එකට දෙනවා. ඉමේ අපේ දුක අපේ දුකට අපේ තියෙන කෑදරකම තමයි ওই মালටි මිලියන් කම්පැනිස් කරාගෙන කන්නේ. අපි ඒක දැනගත්තොත් මේ සතිය තියෙන බාට ලකුණක් කියලා අපි කවදා චෝදනා කරන්නේ කේන්දරේ ගන්න. ඒතකොට බේස් කම්පැනි වලට කරන්න දෙයක් නැහැ. අපි කේන්දරේ ගන්න නෑ නෑ අම්මෝ ඕක ගිහිල්ලා අන්තිමට මේ ටෙන්ඩර් සවුත් වෙලා එහෙම නැත්නම් රුමැටික් පේන් වලට ඇවිල්ලා මගුලක් වුණොත් ඊට මීට වැඩි හොඳ භාවනා පැත්තක තියලා දුන්ඩි ඇදලා දැරි දොස්තර ගාවට ගියා නම් හොඳයි කියලා අපිට හිතෙනවා. ඒකට නෙමෙයි මුළු සාත්‍රයම අපිට උළුවට දාලා තියෙන්නේ. බුදුජානක සඳහන් කරලා තියෙන වේදනාව තියෙනකොට දැනගන්නේ දැන් සතිය තියෙනවා. කයට සතිය ඇවිල්ලා ඒක හොඳට පෙන්නලා බලුවාම එතකොට අනිත් පැත්ත පොඩ්ඩක් බලපන්. එතකොට මේ පැත්තේ වේදනාවක් නෑ. උඹේ හිත දුකමනේ හොයන්නේ. මොකක් හරි කරදරයක් ආවොත් ඇහැට කුණක් වැටෙනවා වගේ. ඒ වෙනුවට ඉතුරු කැල ටික බලන්න ගියොත් මිනිස්සු කියන්නේ තීරමක් නැහැ, කැක්කමක් නැහැ, හැංගීමක් නැහැ. පීරියලියට වේනා ගායනා කරා වගේ කිසිම දෙයක් කිව්වට ගණන් ගන්නෑ. ඉතින් මේ ඇති වෙච්ච මේ දුක, කයේ ඇති වෙච්ච මේ දුක ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් ප්‍රීතියක් කරගන්න පුළුවන් නම් ඔච්චරම තමයි ලෙඩේ බේත. ඔච්චරමයි බේත. કોઈ බේත බිව්වත් වෙන්නේ මොකද්ද? ශරීරයේ එතන සුව කරන්න හිතපු දවස් තමයි ලෙඩේ සනීප වෙන්නේ. ඔය කිසිම දොස්තර කෙනෙක් ගාව කිසිම බේතක සුවයක් කියලා එකක් නෑ. ඒකෙන් කරන්නේ හිත පොඩ්ඩක් රවට්ටලා තියෙන එක විතරයි. ඒක දොස්තරලා හොඳටම දන්නවා. කියාගන්න විදියක් නැහැ. ඒගොල්ලන්ට කිව්වොත් බඩ රසාව නැති වෙන නිසා. ඒක නිසා බුදුජාණන් වහන්සේ සතහට වෙන භව දුකට වේදානයි. බුදුරජාණන්සේ රාජකුමාරයෙක් බහැලා ගිහිල්ලා අවුරුදු 6ක් හිටියා. ඒ කරපු සෙල්ලම් ටික කරන්න යන්න එපා. චූල සීනාද සූත්‍රය කියවන්න පොතක ලියන්න බෑ. ඒ ඒ කරලා තියෙන පරිශ්‍රණ ඒව ඔක්කොමත් කරද්දී බඩ අත ගන්න පිට අත ගෑවෙන තරමට කය දුර්ල වුණා. ඒත් ඒ දුෂ්කර ක්‍රියා කරන බුද්ධ බෝධිනා බෝසතාණන්සේගේ රූපේ බලන ඇස් දෙක කොච්චර අදිෂ්ඨාන ශක්තියක් තියෙනවද ඒක නිර්මාණයක් තමයි. මොකද එතන කවදාකවත් සටන පාවා දුන්නේ ඒ ප්‍රීතිය කාරණා කරලා බුදුනාට පස්සේ ඔක්කොටම කිව්වා. මහනි මම මේ මේ දේවල් කරා මේ මේ දුක් ආවා එකකට මම අතහැරියේ නෑ සිද්ධාර්ථ සුද්ධෝදන රජුණට පණිවිඩ 9ක්ද 10ක්ද කරතෝ දේවතාවෝ ගිහිල්ලා කිව්වලු දැන් නම් පුතා ඉවරයි අපි දැක්ක වැටලා ඉන්නවා. ඇට සැකිල්ල විතරයි. පණ නැහැ. මේ සුද්ධෝදන රජුරන්ට මතක් වෙලා තියෙනවා ධර්මපාල ජාතකයේදී අපේ පවුලේ කට්ටිය එහෙම කල්ැතුව මැරෙන්නේ නැහැ. පව් කළා නැහැ. සුද්ධෝදනතු ගණන් ගත්තේ නැල්ලු. ඒක මොකද දන්නවා ඒ පරණ කතා නිසා. ඉතින් අපි දරුවන්ට මොනවද දැන් උගන්වන්නේ? කිසිම වේදනාවක් හුස්ම හුලඟක්වත් වදින්න දෙන තුන් හදපුවම් පින්න පූල් ගෙඩි වගේ. අන්දර වැස්සලා හුච්ච ගම පුපුරලා නැහිනවෝ. ওই මහගෑනු ටික ඉන්නකම් හොඳයි. නැතුණට පස්සේ ඌ මොනවද ඉගෙන ගන්නේ? ඉගෙනන්න ඕන. අපි මේ දුකක් ආවම මේක ප්‍රමෝදයක් කරගන්නේ කොහොමද? ඒක ප්‍රීතියක් කරගන්නේ කොහොමද? මොකද අපි කියන එකක් නෙමෙයිනේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. සාරිපුත්‍ර සාංශනේ කියන්නේ දැකලානේ කියන්නේ. ඒ නිසා කොයි වෙලාවකෝ භවනා කරනකොට මේ කයින් මතුවෙන ඕලාරික අත්පටිලාභේ මතුවෙන ඒ දුක් ටික ඒ දරාගෙන ඉන්නකොට පුළුවන් නම් යාට සාතික වෙන්න කකුල නම් රිදෙනවා තමයි. ඒ සූස්ම ගැනෙනවනේ. ඒ ආනාපානෙ පිම්බි නැකීම තියෙනවා නෙමෙයි ඉඳගෙන ඉන්න බව දැනෙනවනේ කියලා. ඒක තියෙද්දිම හුස්ම ටික බලන්න ඉගෙන ගත්තා. ඒක තියෙද්දි මේක හරහා හුස්ම තියෙනවද කියලා බලන්න ගත්තොත් බලක් ගන්න කවුරක්වත් නැහැ. කවුරක්වත්ම නැහැ. අරකට හිත තැළුනොත්, තැවුනොත්, පශ්චාත්තාපනොත් විතරක් ඒ විලාය හුස්ම නැහැ කියලා කියනවා. මේක බලන් ඉගෙන ගත්තොත් එයාට හුස්මත් එක්ක වැඩි වෙලාවක් ඉඳ අවස්ථාව ලැබෙනවා. අර චෝදනා රෝදනා නැතුව නෙවෙයි. ඒ තියෙද්දි හුස්මට අවධානය යොමු කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය නිසා. එතකොට මොකද වෙන්නේ? කොයි වෙලාවක හරි මේ යෝගාවචරයා බලගෙන ඉන්න හුස්ම කඩ කරන්නේ නැතුව එක දිගට බලගෙන හිටියොත් ඒකේ සංහිඳියාවක් එනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ප්‍රසවාසය ඉවර වෙනකම්ම බලන්න හිටියොත් අමාරුයි කරන්න. නමුත් 100%ක්ම සංසිඳිලා තමයි ආස්වාදයෙන් පටන් ගන්න. ඉතින් ඒක අටුවාචාරින් මාසවංශ මතක් කරනවා. අපි ගහන්තරයකට සැරයක් ගැහුවොත් ඒ ගහන්තර සද්දේ ලොකුවට පටන් ගන්න ටික ටික ටික ටික ටික ගෙවිලා යනවනේ. කොච්චර දුරට යනකම් අල්ලන්න පුළුවන්ද කියලා බලන්න ඔච්චරයි භාවනාව කියන්නේ. එනේන ප්‍රසවාසය බලන්න, එනේන ප්‍රසවාසය ගෙවෙන හැටි බලන්න. ඒසොට කැස්ස තියෙනවා, වැස්ස තියෙනවා, මැස්සෝ ඉන්නවා, කහනවා, නලියෙම ඉහුව නැහැ කියන්න බෑ. හත් මේ මැදින් දාගෙන මේක ට්‍රේස් කරන්න දන්නවනම් ආනපානේ සනී සංසිඳන හැර වෙන වෙන්න දෙයක් නැහැ. නමුත් අපි ඒ වැඩි යන ගමන් අරක බලනවා මේක බලනවා හිතනවා එහෙම වුණොත් එimhe සතිය ඛණ්ඩ භාවයක් ඇති වෙනවා අඛණ්ඩ වෙන්නේ නැහැ ඒකට මේ බහිඳ වෙන්නේ ඒකට බුදුසසුනේ සඳහන් කරනවා අර ගියක් ගමක් දුක්ඛන්දරා ගෙවම් කරලා අරණ්‍යයක් දුක්ඛන්දරා ගෙවම් කරලා කයක් දුක්ඛන්දරා ගත්ත කෙනාට කයක් දුක්ඛන්දරාවත් ගෙවෙන හැටි දකිනකොට දැන් ඉතුරු වෙන්නේ හුස්ම ඇතිදෝ නැතිදෝ කියන මුළු කයෙම දුක් නෙවෙයි හුස්මට සාපේක්ෂ දුක් ටික විතරයි. එතකොට යාට ගමක දුක් නැහැ, අරණ්‍යක දුක් නැහැ, කායක දුක් නැහැ. මොකද ඒක කයත් අමතක වෙලා. හුස්ම ගෙවිගෙන යන ඒක බුද්ධුම බයක්. බුදුමාකාර චකිතයක් එනවා. බුදුමාකාර ජීවිත ආසාවක් එනවා. බුදුමාකාර කාය ආසාවක් එනවා. යාට බේන්නේ මේ දැන් මේ අරමුණ ගෙවෙනකොට බේන්නේ සතිය ගෙවෙනවා. අරමුණ ගෙවෙනකොට බේන්නේ සමාධිය ගෙවෙනවා. වගේ ඉතින් අපිට හයියෙන් හුස්මක් කරගන්නවා ඇසලයි. එයාට ඕන කරලා තියෙන්නේ දැන් ආයතරයක් අර මේ තතිය නැති වෙනවා. එයා සතියට සාපේක්ෂව ගන්න හුස්ම. හුස්ම ගෙවෙනවා කියන්නේ සතිය ගෙවෙනවා කියලා හුස්ම ගන්නවා. එහෙම නැත්නම් ගෑනෙනවා. ආන්න ඒක දැනගෙන ආය ගන්නවට කමන්නේ. ආයතරයක් ගෙවෙනකම් බලන්න. බලහන් යන්න යන්න යන්න ගිහලා මේ කටෙම්ම කියවෙනවා අන්තිමට. ගොරෝසු හුස්ම, සියුම් හුස්ම, අතිසූක්ෂම හුස්ම කියලා. ඒ ගෙවෙන වෙලාවේදී ඒ ඕලාරික අත්පටි ලාභය මනෝමය අත්පටිලාභයෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ ගෙවෙන වෙලාවට මේ පේන දේ ඇත්තද නැත්තද හීනයක්ද නැද්ද කියලා පිටින් අරමුණ මොනවත් වෙන්නේ නැහැ දැන් තියෙන අරමුණ ගෙවෙනවනේ. ගත්ත ආනපාන අරමුණ හෝ මේ ශබ්දේ හෝ ගෙවෙනකොට අපේ ඉඳුරන් අපේ ඇහැ පිටින් අරමුණ නැති නිසා රූප හදාගෙන බලනවා. කනට ශබ්ද නැති නිසා ශබ්ද හදාගෙන අහනවා. ගන්ධ රස දෙකේ ඉනවා අඩුයි. කයට විවිධාකාර පැද්දිලි, නැලවිලි, රත්විලි, එහාට මෙහාට ගොඩක් එන්න පටන් මෙන්න මේ නිසා මේවට ආයතන කියලා කියනවා. ආයතන කියලා කියන්නේ ආයතන කියන්නේ ගණුදිනුවක් කරන එකක්. හිතන්න ආයතනේ ඇරලා තිනවා පණි ගණු මේ ගණුම් කාර්යෝ නැහැ. පාරිභෝගිකයෝ නැහැ. ඇහැ ඇරලා නමුත් ඇහැට එන රූප නැහැ. එතකොට යා කරන්නේ හදාගත්ත රූප බලලා පෙන්නනවා. අපි කියනවා හීන කියලා නැත්නම් මනෝ විකාර කියලා. ඒ රූප ප්‍රකෘති රූප වලටත් වැඩිය සජීවීව පෙන්නනවා. ඒ නිසා මානසික අසහන තියෙනවා නම් කාට හරි කායික අසහන තියෙනවා නම් උතරින් එහාට යා ගන්න බෑ. එහාට විවිධ ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා රූප පේන පටන් ගන්නවා ඊට පස්සේ ඌවට පේන බලන්න යනවා හින පලාපල බලන්න යනවා ඒකෙන්ම හම්බ කරන යන කන જાතියක් ඒ යෝගාවචරයන් ඇති වෙන මේ එක එක දේවල් වලින්ම හම්බ කරගෙන කන જાතියක් ඉන්නේ. ඒ හේතුව මොකද මේ ඇති වෙන දේ බය සහිතව බැලුවොත් ප්‍රීති සහිතව නෙමෙයි ප්‍රමෝද සහිතව නෙමෙයි බය සහිතව බැලුවොත් ඒ යෝගාවචරය හිතන්නේම මොකක් හරි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒසම් භාවනාව නතර කරලා ගිහිල්ලා පේනහන් යනවා. ඒක තමයි මාරයට ඕන කරලා තියෙන්නේ. මේ ගමන නතර කරවන්න යාට ඕන කියලා තියෙන්නේ. කවදා හරි හිතන්න. එහෙම පේන දේවලුත් තියෙනවා, ඇහෙන දේවලුත් තියෙනවා, කය නලින දේවලුත් තියෙනවා කමන්නේ. මම කොහොම හරි මේ ගෙවෙන වැඩේ උනායි කියලා නැතිම වෙන තැනට හුස්ම ගෙවෙන තැනට මම ගියාම පස්සේ බුදු දඥාන සඳහන් කරනවා. එතකොට සංඥාමේ කයක් තියෙන්නේ අරූපී. සංඥා විතරයි තියෙන්නේ. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මනෝරුබ්බංගම ධම්මා. මනෝසෙත්තා මනෝමය. මනස පූර්වංගම කරගෙනයි මේ ලෝකෙම තියෙන්නේ. මනසයි ශ්‍රේෂ්ඨ සියල්ල මනෝමයයි. උස්ම තියනවාද කියලා බැලුවොත් තියෙනවා. නැහැ කියලා බැලුවොත් නැහැ. ඈත සද්ද තියෙනවා අහන්න ගියොත් පැටලෙනවා. ගණන් ගන්න නැතුව හිටියොත් සද්දවල කිසිම අර්ථයක් නැහැ. හිතවිලි එහෙම මෙන්න ලියනවා. හොයන්න ගියොත් ඒවා ගැට ගැහිලා හිත අර්ථ එනවා. නැතුව හිතවිලි තිබුණාට මං ගණන් ගන්න නැහැ කියලා හිතුවා ඒවා නිකම් නිකම් බොද වෙලා යනවා. වේදනාව වගේක් තියෙනවා. මාරාන්තික නැහැ. ඒ ඔක්කොම තියෙද්දි Tamanට අර ගත්ත එකලස පාත්තගෙන යන්න පුළුවන් නම් යාට තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ කරදර තියෙන දේවල් Taman තමයි බෙදාගෙන කන්නේ. ඉල්ලගෙන කන්නේ. ඉල්ලගෙන කන්නවා වෙනකොට බුදුසසුනේ කියනවා කුම්භෝ අංගානි සකේ කලාපේ මන සමාදාහම් බික්ක මනෝ විතක්කේ ප්‍රශ්නයක් එනකොට පැනලා දුක් කල්ලන්න යන්න එපා ඉබ්බෙක් වගේ කට්ට ඇතුළට වරේ ඇවිල්ලා මේ මනෝවිතක්ක පොඩ්ඩක් නතර කරගනින් ඕව බලක් ගන්න ලෝකේ කාටවත් බෑ. බුදුහාමුදුරුවෝ බුදු වුණත් ලෝකේ කරදර තියෙනවා. උන්වහන්සේ ඒවට පැටලිලා කොකු දාන්න යන්නෙත් නෑ, හැකිලි දාන්න යන්නෙත් නෑ, ස්පර්ශක දාන්න යන්නෙත් නෑ. ඉබ්බෙක් වගේ ඇතුළට ගන්නයි ඉගෙන ගන්න. ඇතුළට ගත්තට පස්සේ තේරෙනවා ජීවලෙකුට වුණත් ඉබ්බව මරන්න පුළුවන් එන්නේ අනුපුප්පන්න ගියොත් විතරයි. අඬ අගුලන්න ගියොත් ඉවල බලාගෙන ඉන්නවා. ඉතින් බලන ඉබ්බෙන් අහනවලු මේ පෙරලොන්ට ඉබ්බ ඇතුලේ අහන මොකද රාලහම මාව පෙරලන්නේ කියලා. දැන් මම මේ කණ්ඩාය බලන්නේ වටේ ගොරෝසු නිසා කණ්ඩ විජයක් නැිනවා කියනකොට මෙහෙමයි උගා කවුරු ඉඳලා වෙලා තියෙන්නේ මාව කියලා වතුරට දාන්නකෝ. ඔක පෙඟිච්චාම හරියයි කියලා. හැබැයි මේ ඉවල කට්ටය නිසා ඌ කරන්නේ වතුරේ තියලා පාගගෙන කකුල තියාගෙන ඉන්නවලු. යහනවලු වරින් වර ඉවිරාල පෙඟිලාද කියලා. තාම නැහැ. ටික වෙලා ගියාම කියන වටේට පෙඟිලා තියෙනවා කකුල තිබ්බ තැන විතරක් පෙඟිලා නැහැ කියලා. කකුල අරු කකුල උස්සනකොටම සුස් ඉබ්බ වතුරේ. නෑ හිවලේ උඩ තියා මාරයටවත් අපු අල්ලන්න බෑ. දෙයක් වෙනකොට අනුභූපන්න යන්න එපා. අකුල ගන්න අකුලට බලන්න මේ ආපු කරදරේ නිසා මට සතුටුමත් වෙන්න පුළුවන් කියලා. ඒ කරදරය අරමුණක් කරගෙන සතුටුමත් වෙන්න උත්සාහ කරනවා නම් අපිට කවුරු ගැහුවත් ඒක අපිට ඉස්සලාගත්ත සුභාසින්සනේ බාඩපත් වෙනවා. ඉතින් ඒ කලාව ලෝකේ නතර කරන්න බැලි න්‍යාය ධර්මයක් මේ බුදුහාමුදුරේ දේශනා කරා. කොයි වෙලාවක හෝ දේවල් ඇති වෙන පාදම බැලුවොත් මූලාශ්‍රය බලන්න ගියොත් තේරෙන පටන් ගන්නවා හැමදාම ඇහෙන් ආවත් කනෙන් ආවත් නාසයෙන් ආවත් එකම දේ සිද්ධ වෙන්නේ ద్వාර ආරම්මන තදෝපන්න. ద్వාරයේ තියෙන සංවේදී භාවයට අදාළ ආරම්මනේ වැඩිච්ච ගමන් ඒකෙන් නගිනව පුලිඟුවක්. අපි මේ පුලිඟුවත් එක තමයි සංසාරේ දුවන්නේ. අපි බැලුවොත් මේක ආවේ මොන අරමුණෙන්ද මොන ద్వාරයෙන්ද කියලා බලන්න පටන් ගත්ත තැනට ගියොත් ওই නගින පුලුංගුවේ කිසිම සුන්දරත්වයක් නැහැ. ඒක නිසා ඇහෙන් රූප දැකින වෙලාවේදී මේක සිද්ධ වෙන්නේ ඇහෙන්ද කියලා දැනගන්න හුඟක් අමාරු. මොකද ඇහ හරීම මායාකාරී. ලෝකේ වැඩියෙන්ම කෙලෙස් උපදවන තැන ඇහ. ඒසේ කනත් අමාරුයි, නාසයත් අමාරුයි, දිවත් අමාරුයි. කය තමයි බුදුජානනාංශය තෝරාගත්තේ. ඒකට මොනවාරි වදිනකොට අල්ලන්න පහසුම තැන. ඒකත් බුදුජානනාංශයේ මේ පරියංග භාවනාවේදී අපිට උපක්‍රමයක් දෙනවා. කයෙන් හිතාමතා කරන සියල්ලම නැතර කරන්නයි කියන්නේ. ඉච්ඡානක පේශීන්ගෙන් කරන සියල්ල නතර කරන්න. චේතනාපූර්වක කරන සියල්ල නතර කරන්න. සංස්කරණය කරන්න යන්න එපා. මෙහෙම මැටි පිළිමයක් වාගේ, උඹහක් වාගේ කය මෙහෙම තැම්පත් කරලා ඒකේ මේ මම නොකලට අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් සිදුවෙන දේ දිහා හොඳට බලාගෙන ඉන්න. හුස්ම කියන්නේ කියන්නේ නිච්ඡානුක අනිච්ඡානුක පේශීන් දෙකෙන්ම කරන්න පුළුවන් ක්‍රියාවලිය. උගදෙනේ භාවනා කරන්න කියලා හුස්ම ආයාස කරන්න හදන ඕනේ නැහැ. කෙරුවට කමකුත් නැහැ. අනායාසයෙන් යන හුස්ම දිහා බලාගෙන ඉන්න. කොයි වෙලාවක අනායාසයෙන් යන හුස්ම මේ ආස්වාසි මේ ප්‍රසවාසි කියන එක හොඳට දැනගන්න පුළුවන් තැනකට ආවනම් Tamanට තේරෙයි මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියට මම අවශ්‍ය නැහැ කියලා. ඒකට චේතනාවක් අවශ්‍ය නැහැ. ඒකට සංස්කරණයක් අවශ්‍ය නැහැ. පතන්න දෙයක් නැහැ. නමුත් නමුත් ඒ අචේතනිකව සංස්කාරිකව අවිඥානිකව සිද්ධ වෙනදී බලනවා ඒක විතර කම්මැලි කරන මුස්පේන්තු එපා කරන නිදිමත වෙන මොකක්වත්ම ලෝකේ නැහැ. ඒ මොකද අපිට අක්කා වෙන්න ඕන නිසා අයියා වෙන්න ඕන නිසා මොනවද කරන්න ඕනකම තියෙනවා. වෙන දේ දිහා බලන්න බෑ. කවදා හරි කරලා කරලා කරලා මේ සිද්ධ වෙන දේ දිහා පූර්ණ අවධියකින් ලෝකෙ තියෙන ලොකුම කුසලයේ දිහා මේ බලන්න කියලා දැනගෙන ඉඳ ගියොත් ඒ යෝගාචරයට තේරෙන පටන් ගන්න එකනේ අපි යමක් කරන හැම වෙලාවෙම අකුසල. සංස්කරණය කරන හැම වෙලාවෙම අකුසල. ඒ කියනකොට මට පේනවා මොනවල් වලට වෙනදී. නමුත් සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක අහලා තියෙනවනේ. සබ්බේ සංඛාර අනිච්චා කියන එක අහලා තියෙනවා. ඒක මම නෙවෙයිනේ කියන්නේ. උගල මරණට පස්සේ මිනිහ ඔලෝ බටහිරට දාලා අත උඩ තියාගත්ත පස්සේ අපි ගිහිල්ලා වට අත තියාගෙන මොකද කියන්නේ? අබ්බේ සංඛාරානිච්චා අබ්බේ සංඛාරා දුක්ඛා මුළු gederම මලගයක් වෙනවා. ඊටමතා කරන හැම දෙයක්ම අකුසල්. අකුසල් නැත්නම් අඩුවනේ කර්ම වෙනවා. එක චිත්තක්ෂණයක් ඕ යමක් නොකර වෙන දේ දිහා බලන්න ඉන්න පුළුවන් නම් අපිට වෙන අඩිය පාදන්න පුළුවන් කියලා. අඩියට යනකම් පාදන්න පුළුවන් කියලා මූලාශ්‍රය බලන්න පුළුවන් කියලා. නමුත් වෙලා තියෙන චිත්තක්ෂණ 3 4 යනකොට කම්මැලි වෙනවා. කම්මැලි වෙන විතරක් නෙමෙයි බය, චකිතය, අසරණ වෙච්ච ගතිය, රහෙන් තල්ලු කෙරුවා වගේ මහා මුස්පීන්තු ගතියක් එනවා. ශ්‍රද්ධාව නැතුව ගියා නම්, සීලයක් නැතුව ගියා නම්, සතියක් නැතුව ගියා නම්, ඒ මනුස්සයා සලුවක සාදාලා නැගිටිනවා, ඒ මනුස්සයාටත් තියෙනවා. යන්න බැරිකම නෙමෙයි තියෙන්නේ අර යමක් කරන තාක්කල් මමයි ඉන්නවා. යමක් කරන තාක්කල් තණ්හාව, මාන්නේ තියෙනවා. යමක් කරන තාක්කල් තෘෂ්ණාව තියෙනවා. දැන් බුදුජානනාංශය අපිට බරපතල වැඩ ඇතුළු සිර දඬුමක් වගේ දාලා කාමරයට කියනවා නිකන් හිටපන් කියලා. මරණව හොඳයි. මරණව හොඳයි. මේගොල්ලෝ මේ දඟලන්නේ නම් විවේකයක් ගන්න තමයි. විවේකයක් දීලා බලන්න මොකද වෙන්නේ කියලා. දෙන්න තියෙන ලොකුම දඬුවම ඉච්චරයි. ලොකම දඬුවම මොනවා කරන්නේ නිකන් හිටපන් කියන එක විතරයි. මැරුණත් බෑ. ඉතින් ඒ නිසා එතෙන්දී තමයි අපේ හිත යමක් නොකර සිදුවෙන දේ දිහා බලා සිටීමෙන් මේ යන්ත්‍රයේ ස්වයං සිද්ධව සිදුවෙන දෙයක්, ස්වයං ක්‍රීය දෙයක්, එහෙම නැත්නම් අනායාසයෙන් සිදුවෙන එක. එහෙව් යන්ත්‍රයක් මගේ කියාගෙන තමයි අපි මේ ඒකෙන් සිදුවෙන හැම දෙයකටම පශ්චාත්තාප වෙලා කටයුතු කරන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ මුළු දවස පුරාම අපිට චේතනා නැතුව ඉන්න පුළුවන් කියලා. චේතනා නැතුව සිටීමට කියනවා එහෙම නැත්නම් සංස්කාර නැති ජීවිතයට කියනවා ඥාන විභාගීය සීදීනස ගැනීමක් කියලා. කිසිම ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා අපිට සීලයක් නතර කරන්න බෑ. අපිට අඩු කරලා බලත හැකි හුස්ම ගන්න ඇරෙන්න ආයතෙන් හුස්ම ගන්න එපා. සක්මන් කරනකොට මුලදී මුලදී කරන්න. අන්තිමට සක්මන්ට වෙන්න අරින්න ඒක තියා බලන්න. ඒකට යමක් කරනවා තමයි. නමුත් මම යන්නේ බලන්න පුළුවන්. දත් මදින්න අරින්න දත් මදින්න දිහා බලන්න. කණ්ණාඩියක් ඉස්සරහින් ඉඳන් දත් මදින්නේ. දත් මදිනකොට බලන්න යන්ත්‍රය මේක කරන්න හැටි. බත් පින් අනක් අතර දුන්නාට පස්සේ මොකද කරන්න කියලා බලන්න. නාන්න ගියාට පස්සේ මොකද කරන්න කියලා බලන්න. ඉතින් ඔක්කොම යන්ත්‍රය යනවා. කෙරුමක් ඕනේ නැහැ. නේවාසිකෙක් ඕනේ නැහැ. විධායකයෙක් ඕනේ නැහැ. අන්න එතෙන්ද වෙනකොට පේනවා එතන සංස්කරණයක් නැහැ. ඒ වෙලාවට පූර්ණ ජීවිතයක් එනවා අපිට. දත්මදිනකොට දත්මදින බව දන්නවනම් සම්පූර්ණ ජීවත් වෙන්න පටන් ගන්නවා. බත් කනකොට බත් කන බව දන්නවනම් ඇවිදිනකොට ඇවිදින බව දන්නවනම් නානකොට නාන බව දන්නවනම් බලනකොට බලන බව දන්නවනම් අහනකොට අහන බව දන්නවනම් ඒව අමාරුයි. මේ ගොරෝසු දේවල් කරන්න පුළුවන්. ආන්නේ කරනකොට මම දවසේ කී අවස්ථාවක් මගේ කයත් එක්ක ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න. දවසේ වැඩ කටයුතු කරනකොට එකම චිත්තක්ෂණයක්වත් නැහැ. අපි මේක කරත් බඳගත්තු ගුණා වගේ ඇද්දපන් වෛරෝ බරභාගේ කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් අදිනවා. අමුඩි ගහගත්තම තද කරලා ගහ ගන්නවා අමුඩේ සඳ උදේට. සිකුරාද හැන්ද වෙනකන් ලියන්නේ අමුඩේ. බැඳගෙන වැඩ. ඔන්න සෙනසුරාදා ඉදලා ඔන්න නාල පන්සල් යනවා. ආයේ සඳවුදේ ගහනවා උඩේ. ඒ කියන විද්‍යාඥයෝ සඳ උදේ ඉඳලා සිකුරාදා හැන්ද වෙනකන් භෞතික විද්‍යාව. සෙනසුරාදාට ඉදට දෙයන්නාන්සේ. උන්ට පිස්සු හැදෙන්නේ නැතුව තියෙන්න පුළුවන්ද කියලා බලන්න. සඳ උදේ ඉඳලා හැන්ද සිකුරාදා හැන්ද වෙනකන් සියල්ල භෞතිකයි. හැබැයි බඩපපුව දන හින්දා සෙන්සුරාදට ඉරටයි පල්ලි යනවා. දැනටත් අද මේ වෙනකොටත් ඉන්න විද්‍යාඥයන්ගේ 140කට වැඩිය දෙයියෝ අදහන. මොකද ඒගොල්ලන්ට එහෙම එකක් නැතුව ජීවත් වෙන්න බෑ. මේ භෞතික විද්‍යාව පෙන්වන්න හදන්නේ මේක භෞතික දෙයක්. මේක කෘත්වාකර්ෂණය. නමුත් අර වගේ බාහිර කාරකයක් නැහැ කියලා පෙන්වන්න නැතුව ඔළුව ගැට ගන්න බෑ. බෞද්ධත්වයේ වගේ තමයි. භාවනා කරන ගියාම අපිට යම් ප්‍රමාණයකට පුළුවන් චේතනා නැතුව ඉන්න. නමුත් අපි ළඟ මහා පාළු ගතියක් එනවා. අසරණ ගතියක් එනවා. මේකේ මේ මට අරසාවක් නැහැ. ඒක පේන එක රහෙන් අයින් කෙරුවා වගේ, කොන් කෙරුවා වගේ ගතියක් එනවා. ඒ ගතිය එනකොට අපි විජාට ඇද්ද කරලා හයියෙන් හුස්මක් කරගෙන බඩු සෙට් එක තියනවාද කියලා වහන්න යන්න. දෙතිස් කුණ පිටිබුන් නැත්තම් එහෙම. මේක ලක්ෂ වාරයක් වෙනවා අරින්න. වෙලා කවදා හෝ මේ මොනවාක්වත් අහුවෙන්නේ නැති. එහෙම නැත්නම් ඕලාරික අත්පටිලාභේ නැති. ඒක හුස්ම විතරක් දෙන්න නැත්නම් හුස්මත් නැති. සතිය විතරක් තියෙන වෙලාවක බැලුවොත් ඕන කෙනෙකුට තේරෙන පටන් අර ගන්නවා. ඒ කරදර දැනෙන දේවල් අඩු වෙන්න අඩු වෙන්න ආතතිය අඩු වෙනවා. දැනෙන දේවල් අඩු වෙන්න අඩු වෙන්න අසහනය අඩු වෙනවා. අපි ඒකට කියනවා නිදහස. උදේකලාව, විවේකය, සාසන සම්පත්තිය, ක්ෂණ සම්පත්තිය කියන. නමුත් අයෝනිසෝ මනසිකාරය තුනත් ඒක පේන්නේ තනි වුණා, කොටු වුණා, පාළු වුණා, බය වුණා, මොනවද නැති වුණා, සීපත නැති වුණා, ඩිමෙන්ෂියා ආවා. මට කිනැති වුණා කියලා පුදුමාකාර චෝදනා පත්‍රයක් කියනවා. ඉතින් මේ චෝදනා පත්‍රය භාවනා ප්‍රතිඵලයක් වශයෙන් දක්ෂින දවස් හිතන්න. ඒක තමයි මට හම්බෙන වහාම ලැබෙන දෙය කියලා හිතුවොත් ඒ අයෝන්සෝමනසිකාන්ලා යෝන්සෝමනසිකාන්ට යෑම કોઈ චිත්තක්ෂණ වෙනවද කියන්නේ බෑ. ඒ නිසා කෙනෙක් මේ මොහොතේ අයෝන්සෝමනසිකාරේ හිටියට තව මොහොතකින් යෝන්සෝමනසිකාට එන්න පුළුවන්. ඒක මේ බෞද්ධ වෙන්න ඕනේ කතාවක් ඒක නෑ. තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම Tamanටත් ඕනම මෝඩකමක් කරලා ඕනම අකුසලයක් කරලා අඟුලිමාලගේ සයිස් එකේ අකුසල කරුවා. මොනස්කේ නතර වෙයන් කියන එක විතරයි ඕන කරන්නේ. මේ සංස්කරණය කිරීම නතර කරපන්. නතර කරපුව ගමන් ඉවරයි. ඒකම ආයුධ ටික පැත්තක තිබ්බම අඟුලිමාල මේ මාලිත් පැත්තක දාලා කිව්වා සමා වෙන්න ස්වාමීන් වහන්සේ මට මට කියලා දෙන්නේ කියලා. ඒ නිසා මෙතෙක් කරලා තියෙන අකුසල එහෙම නැත්නම් කියනවනම් පශ්චාත්තාප. එහෙම නැත්නම් දැවිලි තැවිලි සියල්ලම ගාමකන බාම් එක තමයි සතිය සතියින් ඉන චිත්තක්ෂණ වල නැහැ. හැබැයි ඒකට කියන්නේ පළවෙනි ඇති වෙන දේ කියන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය නෝපන් අකුසල් නොයිපද වීම සඳහා චන්දං ජනේති වායමද විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදාති මම ඡන්දයක් කුසල ඡන්දයක් ඇති කර ගන්නවා වෑයමක් කරනවා චන්දං ජානීති වායමදී විරියං ආරපදීට වත්තේ තේරෙනවනේ ඒක කැසවට ගහගෙන අමුඩික් ගහගෙන බඳිනවා පදාති සහතික කරනවා මට මේ වෙලාවේ කෙලස් නැහැ කියන එක දෙනවා ඊට පස්සේ තියෙනවා උපන්නානම් පාපකාණං අකුසලං ධම්මානම් පහානාය ඒක ටිකක් අදිට වැඩි අවධානය ඕන කරන එක මොකද්ද? Taman ඒ විදිහට නික්ලේශී පතයක් චිත්ත පීඩිය චිත්ත ප්‍රවෘත්තියක් අරගෙන ගියත් අපිට පරණ කරන අකුසල කර්ම මතුවලා එනවා. ඇබ්බැහි මතුවලා එනවනේ. පුරුදු මතුවලා එනවනේ. පෞෂත්ව ලක්ෂණ මතුවලා එනවනේ. රුචර්ජකම් මතුවලා එනවනේ. ඉතින් යෝගාවචරය හිතුවොත් මේ වර්තමානයේ කෙලෙස් නොකර හිටපු නිසා මගේ චිත්ත ප්‍රවෘත්ති 100%ක්ම කරදර නැතුව තියෙන්න ඕන කියලා එහෙම වෙන්නේ නැහැ. එයාගේ අර පරණ කර්ම ඒ පෞෂත්ව ලක්ෂණ එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය දැනගත්තොත් මේක මේ දැන් මේ මොහොතේ චේතනා කරලාගත් එකක් නෙවෙයි. ඒකට කියනවා අසම්පජාන සම්පජඤ්ඤයට අහුවෙච්ච නැති කර්මානුරූපව ඇබ්බැහි නිසා පුරුදු නිසා වෙන දේවල් ඒව කායික වෙන්න පුළුවන් චෛත්‍ය වාචසික වෙන්න පුළුවන් මානසික වෙන්න. මනසට අර පරණ ගත්ත ණයට පොලි ගෙවන්න වෙනවා. ඒ වෙලාවෙදිත් මේක කාගේවත් දෝෂයක් නෙවෙයි. මේ මගම මම්ම කලින් ගත්ත නායක මේ ගෙවන්න වෙන්නේ කියන එක තේරුම් ගන්නවා කියන එක මේ යෝනිසෝමනසිකාට වැඩි ටිකක් අමාරුයි. මොකද භාවනා කරන්න ආපම ඔක්කොම හිතන මට මේ පස්සේ කරදර වෙන්න බෑ මොකද මම භාවනා කරනවා කියන්නේ. එහෙම කවුද සාතිකයක්ද? නැත්තට කියනවනම් කරදර වැඩි වෙන එක තමයි වෙන්නේ. දෙන්නාචේ සඳහන් කරලා තිනවා තුවාලයකට බේත් දාන්න තුවාලේ වනමුකේ පෑදුවාට පස්සේ සිදෙනව අඩු වෙන්නේ වැඩි වෙනවා. ඒක දන්නවනේ. තුවාලයක් හොදලා මතු කරගත්ත පස්සේ වැඩි වෙනවා. හිත සංවේදී වෙනවා. ඒකෝට දැනගන්න ඕනේ මේ පරණ ණයක් මේකෙ වෙන්නේ. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන බුදුමේ ඒක අමාරු විදිහට වගන්න. මේ කර්මයක් ගෙවෙන වෙලාවේදී අයෝනිසෝ මනසිකාට හිත දාලා අලුතෙන් කර්ම රැස් කරන්න එපා. යෝනිසෝ මනසිකාරක ඉඳලා මේ ගෙවෙන කර්මයට යන්න ඇරලා කහාටවත් දුස් කියන්න යන්න එපා. අර මිනිහා නිසා වුනේ මේ මිනිහා නිසා වුනේ කියලා අලුතෙන් කර්ම රැස් කරන්න එපා. පුතඥයා කරන්නේ එක කර්මයක් ගෙවෙනකොට තව කර්ම 10ක් 15ක් හදා ගන්නවා. වැරදි කෙනෙකුට දොස් කියන්න ගිහිල්ලා. විනාසයි. විනාශිකුත් නෑ මොකද ටොං ගණන් තියෙන එකේ තවත් ඕක කැල්ලක් කැඩුනා ඒක ගහලල්ල. ඒක ගහලල්ල. නැත්නම් තියෙන්නේ මැටි රාත්තල් ගන්න දන්නේ නැති ගානනේ. ඕකේ ගාණක් නැහැ පුතත්ජනයට. නමුත් භාවනා කරන්න ගියාට පස්සේ තේරෙනවා අපි මේ කවුරු හරි මන්ට අස්වාභාවික සිට බයිනවා. මට කවුරු හරි අසාධාරණ විදිහට චෝදනා කරන එක ගහනවා බනිනවා. ඉතින් මට හොඳටම තේරෙන මේ මනසත් එක්කමයි ගණදුනක් තිබුණේ නැහැ. ඒකට සතුටු වෙන්න ඕනේ මෙයා උපකරණයක් විදිහට පාවිච්චි වුණාද මගේ කර්මයක්ද වෙනවා මට පුළුවන්ද? දැක්කේ නෑ වාගේ ඇහුනේ නෑ වාගේ ඉඳලා හැබැයි මේ මනසට පේන ටික කන්නන්න ඕනේ. ලාහවට වනත් ඒ මනස අප්සෙට් වෙනවා. අයියෝ අයියප්පා මට ගහන්නේ හරි මේ කියන මිසක ෆයිට් කරන්න යන්න එපා. මෙන්න මේක දන්නවනම් තිබුණා සුළුග්ග වෙන්න පටන් ගන්නවා. ඒක ඒක මහබෝසතාණන් වහන්සේ ළඟ තියෙන ඒ ඒ ගුණය මහ පොළොටවත් දරන්න බැරිලු. තමන්ට අසාධාරණයක් සිද්ධ වෙන හොඳටම දන්නවා තමන්ගේ පාරමිතා ශක්තිය සීපත් කරලා සතිය සීපත් කරලා යෝනිසමංස්කාරය සිහිපත් කළා කියනවා මම වැරද්දක් කරලා නම් මට යාට සමා වෙන්න කියනකොට මේ වැරද්දකට නෙමෙයි මේ වයර් මාරු වෙලා දීන්නේ. මේ මනුස්සයා මට ක්‍රියාත්මක වෙනවා මේක එහෙම යන්න දෙන්න. මම අලුතෙන් කර්ම රැස් නොකරගන්නේ. පෙරාංගන එක එළු දෙනක හිස නසා ඇයගේ මගිල් මහිල් ගානට හිස කැපුම් ලදා කියලා කතාවක් තියෙනවා. එළු දෙනගේ බෙල්ල කපනවා අම්මා කෙනෙක්. කැපුවට පස්සේ එළු දෙනගේ මහිල් ගානට හැම ආත්මෙම මේ ගෙල කැපුම් ලබනවා. ලබල ලබල ලබල අන්තිම ආත්මේ එයා එළුදෙනෙක් වෙලා උපදිනවා. ඒකට මේ මිනිස්සු ඇවිල්ලා පාටි එකට එළුදෙන අල්ලගෙන බෙල්ල කපන්න හදනවා. හදනකොට මෙයාට මතක් වෙනවා මම මේ ඉවර වෙන තැන. කර්ම ගෙවිලා. ඒකට එළුදෙට hinaවක් යනවා. මේ අර කපන මිනිස්සයා කියනවා කවදාකවත් මම දැකලා නැහැ සතෙක් මෙහෙම කකුල් දෙක පාරන බෙල්ල කපන්නාගේ hina වෙනවා. මේ එළුදෙන hina වෙනවා. ඊට පස්සේ අහනකොට එළුදෙන කතා කරලා කියනවලු මේ මගේ මං කරපු කුසල කර්මයකට අවසාන විපාක වාරේ මේන් පස්සේ මට විපාකේ නැහැ මට හරි සන්තෝෂයි. අර මනුස්සයාට හීන් දාඩි දානවලු දැන් මේ එක එළුදෙනක් කපලා මේකිට වෙච්ච දේ දැන් මාත් කවනවා කියලා අතහැරලා දානවා. එළුදෙන අතහැරලා දානවා. එතකොට මම අකුණක් ගහලා ගලකට ගලෙන් පතුරක් ඇවිල්ලා බෙල්ල කපලා යනවලු එළිදෙනෙක්. ඒ වෙන්න තියෙන දේ වෙනවා. අර මනුස්සයා හෝ කායින් හරි වෙනවා. මොකද ඒ එළුදෙන දන්නවනම් මේ ගෙවෙන ශේෂ කර්මයක් ගෙවෙන්නේ. මේකෙන් අලුතෙන් පටලවා ගන්න එපා. එන්නට ගහපා දෙන්න යන්න එපා. උත්තර බඳින්න යන්න එපා. කරවනේ ඉන්න. ඉතින් ඒක සතිපාසලේදී කියනවලු ළමයින්ද හතරේ පන්ති ළමයෙකුට ටීචර් නැති වෙලාවේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා උලීලි පානවා නම් විචිත්තනවා නම් ඉතින් ඒ දවස්වල තිබුණේ මම දන්නේ දැන් ඔවා තියෙනවද කියලා. ඒ ළමයාට කියනවලු ඒ විරිත් වේගට කේන්ති ගියොත් ඔයා අපරාධයි. ඔයා කේන්ති ගන්න නැතුව හිටියොත් එයා අපරාධයි කියලා. කවුරු හරි කොනහන වෙලාවක රිදවන වෙලාවක ඔයාට කේන්ති ගියොත් ඔයා අපරාධයි. ආ කරබන හිටියොත් එයා අපරාධයි. අවුරුදු දෙකකට පස්සේ මේ පන්ති ඉන්න ගෑනු ළමයෙකුට මේ සෝෂල් ටෙක්නික් එකක් දාලා ෆීඩ්බැක් එකක් කරගත්තා පස්සේ ළමයා පුදුම දක්ෂයි වෙ වැඩේ. ඒ ළමයා කවුරු අවසන් ගියත් ඒකේ රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි නැහැ. බොත්තම් මෙරිගුවාට අරක තද වෙන්නේ. ඒක තේරුණාලු ටීචර්ස් පස්සේ ළමයන් ඇහුවලු කොහොමද කෙරුවේ කියලා. අපිට අර කියලා දීපේ නිසා කවුරු හරි මට කොනහන් දෙනකොට මම මම පුළුවන් තරම් තරහ යන්නේ නැති වෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ කිව්වලු ඒක කොහොමද ඔයාගේ පන්ති අයට ඔයා කියලා දෙනවනේ කියලා. ඒක කියලා දෙන්න කොහොමඩක්වත් බෑ. දන්න කෙනා දන්නව නැති කෙනාට බෑ. එහෙම උගන්වන්න පුළුවන් පාඩමක් නෙවෙයි. ඊට පස්සේ ටීචර්ස්ලා බලපෑම් කරලා තියෙනවා. අනේ ඉතින් අපි ඔයාලට කියලා තිබුණ සන්න වයකන ගත්ත කියන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි සැරේදී උපමාවකට කියනවලු මට කවුරු හරි කොනහඬ එන වෙලාවක කේන්ති ගසන වෙලාවේදී මං යාගේ හිත දිහා බලනවා. එතකොට මට පේනවලු බොහොම රැලි කැළඹිච්ච රැලි කැළඹිලි සහිත තියෙන වැවක්. වතුර ජලාශයක්. ඒක තමයි යා මේ මට ගහන්න හැබැයි මගේ හිත දිහා බලනකොට මට පේන්නේ ස්ටිල් ෆොරස් පූල් එකක් නැත්නම් නිසල විලක්. මට තියෙන්නේ අරකේ තියෙන රැලි මගේ ඇඟට නොවන විදිහට කටයුතු කරන එක විතරයි. එතකොට යා කොච්චර දැඟලුවත් මම කැළඹෙන්නේ නැහැ. එච්චර තමයි කියන්න තියෙන්නේ. කවුරු මොන දෙයක් තමන්ට කරන්න ආවත් තමන් ළඟ තියෙන සතිය අරස කරගත්තා නම් තමන් ළඟ තියෙන විවේකය අරස කරගත්තා නම් ඒ මනුස්සයා මොනව කරන්න ගියාම මොනවද මොකක්වත් වෙන්නේ නැහැ. බුදුරජාණන්සේට පයින් වෙලාවල් වල බුදුරජාණන්සේ කරවන ඉඳලා අහනවා ඉවරද කියලා අහනවා. ඊට පම්බට තව දින තව ටිකක් බයින්. ඉවරද කියලා අහනවා. ඉතින් ඒක උඩ ඉවරනේ. ඉතුරු බුදුරජාණන්සේ කියනවා මේ ඔබ මගේ ගෙදරට තැග්ගක් අරගෙන ආවා මගේ ගෙදර කවුරුත් නැහැ. දැන් ඔය තැග්ග මෙතන තියලා යනවද නැත්නම් ගෙදර හරි යනවද කියලා. ඉතින් අර මනුස්සයා කියනවලු දැන් තියලා ගිහලා වැඩක් තියෙනවා. බල්ලෝකයි දන්නේ නැහැ මම ගෙදර ගිහලා වයිෆ් එක කනවා කියන. ආයෙනම් මම වෙනුම් බාරගත්තේ නැහැ නිසා ඕක අරන් ගිහලා වයිෆ් එක කාපා. ඒ නිසා නෝපන්න කුසල් නොයිපදීම වගේ නෙමෙයි උපන්න කුසල් දුරු කිරීමට යෝනිසෝ මනසිකරය පාවිච්චි කරන්න ඕනේ කවුරු කුප්පන්නවත් අපි කිපුණොත් අපිට කුප්පෙයි කියලා නමක් එනවා. බුදු දනන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ අකුප්පාමේ චේතෝ විමුක්තිය මාව කාටවත් කුප්පන්න බෑ. ඒ කුප්පන්න බැරි වෙන්නේ මොකද? ඉස්සල්ලාම ඒ චිත්තක්ෂණේ සිදුවෙන අලුත් කර්ම රැස් කිරීම සත්‍ය මාර්ගයෙන් අතර කරලා ඒ උනත් එහෙන් පින්වන්ත කෙනෙකුට උනත් අර වගේ අහේනි සිද්ධ වෙන්න පුළුවන්. අකරතැබ්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අරියාදු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී කරන කෙනා ගැන හිතන්න ගිහිල්ලා බල්ලා වගේ ගලකණ්ඩ යන්න එපා. පදනම බලන්න තමන්ගේ අවිද්‍යාව නිසායි මේකට කිපෙන්නේ. තමන්ගේ තෘෂ්ණාව නිසායි කිපෙන්නේ. තමන්ගේ අවිද්‍යාවේ තෘෂ්ණාව දැක් ගන්න පුළුවන් නම් තමන්ගේ විල කලඹව ගන්න දු තියාගන්න පුළුවන්. එතකොට බුද්ධ ජානංශය සඳහන් කරන මේ ප්‍රමෝදය, පතුවිච්ච ප්‍රමෝදය ප්‍රීතියක් පාටපත් වෙන්න පටන් ගන්නවා. මේක හැම තැනම හරියන බව තේරුම් ගන්න තමන්ට ඒක පෙළ ඉදිරි පෙළක් පෙන්වන්න පටන් ගන්නවා. යොමුක් පෙන්වන්න පටන් ගන්නවා. අපි ඒක හෙට සාකච්ඡා කරමු. අද ඉතින් මෙතනින් ධර්ම දේශනාව સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාට තමන් කරගෙන යන වැඩේ නිසා ඒ තමන්ට දායාද වෙන මේ ප්‍රමෝදය පහල කර ගැනීමේ යෝනිසමංස්කාරය පහල වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි ඊ වගේම දවසේ වැඩ කටයුතු સમાપ્ત කිරීම වශයෙන් ධර්ම දේශනා නිමාව සටහන් කිරීමක් වශයෙන් සම්ප්‍රදාන කූලව එත්තාවතා ආදී ගාථා සජ්ජානාවට පෙළඹෙමු.